අපි හැමදෙනාම මේ සංසාර භව ගමනේ මේ වෙලාවේ ඉඳලා එතකොට අපේ මේ ලැබුණු මිනිසා ජීවිතයේ මහා ආශ්චර්යමත් වූ ජීවිතයක් මේ ආශ්චර්ය ජීවිතේ අපි ලැබුවේ ලොකු කැපකිරීමක් කරලා ලොකු කැපකිරීමක් කරලා මොකද අපි පින්වත්නි මේ මිනිසත් ජීවිතයක උපදින්නට નિયમિત පිනක් ධාතුන් මහා රාජිකයට යන්න කරන්න පින්කම් තියෙනවා. බ්‍රහ්ම ලෝකෙට ඒ ඒ බ්‍රහ්ම ලෝක වලට යන්න වැඩි යුතු ඒ ඒ ධ්‍යාන කුසල් වේ. අටමහා නරකයට වෙන වෙනම කැමතිනම් යන්න කර යුතු අකුසල වේ. ඒ ඒ ඔසුපන් නරකයට යන්න වෙන වෙනම කර යුතු අකුසල වේ. තිරිසන් ලෝකෙ ඒ ඒ සත්ව කොටස වල උපදින්න වෙන වෙනම කල යුතු අකුසල වේ. හැබැයි මේ මිනිසා ජීවිතයේදී මනුස්ස ජීවිතයක් ලබන්නේ මෙන්න මේ ධ්‍යානය වැඩුවොත් මේ කුසලය කෙරුවොත් ඒකාන්තයෙන් මිනිසා ජීවිතයක් ලබනවා කියලා નિયમિત කුසලයක් නැහැ. අනතරයි කියන ප්‍රශ්නේ. ඒ නිසා මේ දිව්‍ය ලෝක යනවා කියන එක පහසු වැඩක්. මොකද ඒක નિયમિત ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුගමනය කළා නම් ඕන කෙනෙකුට පහසුවෙන් දිව්‍ය ලෝකෙ යයි. සතර පායටත් එහෙමයි. බ්‍රහ්ම ලෝකෙටත් එහෙමයි. හැබැයි මේ මිනිසත් ජීවිතේට අපට එන්නට කල යුතු කුසලයක් නොමැති නිසා මේක මොන විදිහේ වාසනාවකට ආශ්‍රය ලෙස ලැබෙනවද කියන කාරණාව බුදුවරයෙන්ම හැර අපි කවුරුවත් දන්නේ නැහැ. එහෙමයි. ඒක නිසා මේ අපි මේ ලබපු මනුස්ස ජීවිතේ හරි ආශ්චර්යමත් ජීවිතයක්. හැබැයි අපි පින්වත්නි අපි මේ වෙලාවේ මේ මිනිසන් ජීවිතේ මොහොතකට නවත්තන් ගත්තත් අපි මොම සංසාර ගමනට යෙදিলা නෙන්නේ. මොහොතක් මොහොතක් ගානේ සසර ගමනට යන්නේ. අපිට සතුට වෙන්න පුළුවන් කාරණයක් තියෙනවා. සතුට වෙන්න පුළුවන් කාරණේ තමයි මේ සංසාර ගමන කියලා කියන්නේ දුක බලාගෙන යන ගමනකට. සංසාර ගමන කියන්නේ. හැබැයි මේ මහබෝසත්වරුන්ගේ ගමනට සංසාර ගමන කිව්වේ නැහැ. ඒක කියන්නේ පාරමී ගමන කියලා. උදාහරණයක් ගමනට කිව්වේ පාරමී ගමන කියලා. එවැගේම අසේබුදුවරයන්ගේ මහරහතන් වහන්සේලාගේ ගමනට කිව්වේ ජාති ජරා ව්‍යාධි මරණ දුක් සෝසුසුම් වලින් පිරුණු සතර අපායවල වල දිව්‍ය ලෝකවල මේ දුක් සෝසුසුම් වලින් පිරුණු සසර ගමන කියලා නෙවෙයි දුක්ඛිත සසර ගමන කියලා නෙවෙයි ඉන්නේ කිව්වේ. උන්වහන්සේලා ආපු ගමනට කිව්වේ නිවන් ගමන කියලා. එහෙමයි. එතකොට අපේ පින්වත්නි අපි හැමදෙනාම මේ වෙලාවේ මේ යෙදලා ඉන්න ගමනට කියන්නේ සංසාර ගමන නෙවෙයි. අපි යෙදලා ඉන්න ගමනට කියන්නේ නිවන් ගමන කියලා. පාරමී ගමන කියලා. මේක හැමෝටම ලැබෙන ගමනක් නෙවෙයි. මේ ලෝකේ ඉන්න සියලු මිනිස්සු දෙවියෝ බ්‍රහ්මයෝ සකල විද සත්ත්ව ප්‍රජාවම සංසාර ගමනට ඉන්නේ. ඒ කුලසේ ඇතුළේ අපි තව ටිකක් ඒ මුලකින් එළියට පැනලා නෙවෙයි. සංසාර ගමනෙන් එළියට පැනලා නෙවෙයි. හැබැයි මේ සංසාර ගමන කියන කුලකයේ ඇතුලේ තව අපි අනුකූලයකට දෙදුනා අපි නිවන් ගමනට ඉදලා ඉන්න පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා ඔබත් මාත් අතීත බුද්ධ ශාසනයක කොතනක හරි නිවන් කතා කියන දම්පින්කම් කළා නම් එතන ඉඳලාම අපි එන්නේ නිවන් ළඟට. අපි පින්වත්නි අපි ඔය හේතු සකස් කළාට පස්සේ මේක අපේ පින්වතුන්ට නොයෙකුට කියලා තියෙනවා මේ හේතු සකස් කළාට පස්සේ ඵලය කියන එක අපිට කොහොමද ලැබෙන්නේ නැහැ ඒක වළක්වන්න බැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා මොහොතක ගල් පර්වතයක් ගුහාවක් ඇතුලේ කොතනක අපි සැකවිලා හිටියත් කර්මයෙන් පිළිසෙලා කියලා. අපි කලාවෙන් අහලා තියෙන ධම්මපදයේ තියෙන ගාථාවක් ඒ ලස්සන කතා ටිකක් තියෙනවා අරකල් ගුහාවක ගිරෙච්චි ස්වාමීන් වහන්සේලා බෝට් යනකොට තමත ධාතු එක අර පියාඹගෙන යනකොට ගින්දරට අහු වෙච්ච කතාව මේ ඔක්කොම එකතු කරලා මෙතන පෙන්නලා තියෙනවා යම් කිසි කර්මයක් අපි කළොත් ඒ කර්ම විපාකයෙන් ගැලවෙන්න අපට මේ සුළු ලෝකෙ සැකෙන්න කිසිම තැනක් නැහැ කියලා. එහෙමනම් අපේ පින්වත්නි මේ කර්මය කියලා කියන්නේ අකුසලයෙන්ම නෙවෙයි. කුසලයෙන් කියන්නේ කර්මය කියලා. එතකොට අපි කුසල කර්මයක් කළොත් ඒ කුසල කර්මයෙන් හැදෙන්න අපිට මේ තුන් ලෝක පතනපත් නැහැ. එනිසා අතීත සංසාරෙක හෝ මේ ජීවිතේක හරි අපි සාදු නිවන් ලැබේවා කියලා මුළු හදවතින්ම පූර්ණ අධ්‍යාශයෙන්ම පූර්ණ අභිමුක්තියෙන්ම යම් කිසි කුසලයක් කළොත් එයාට කරන්න යන්නේ පූර්ණ අභිමුක්තියෙන්ම යම් කිසි කුසල කර්මයක් කළොත් අන්නේ කුසල කර්මයේ විපාකයේ කර්ම ශක්තියෙන් ගැලවෙන්න සතර අපායකට දිව්‍ය ලෝකයකට මනුස්ස ලෝකයකට පිටසක්වලකට කොතනක කැටුණත් ඒ කුසල කර්මයෙන් ගැලවෙන්න බෑ. කර්මයේ විපාක දෙනවා. එතකොට අපි සාදු නිවන් ලැබේවා කියලා ඕපදික කුසලයක් කළොත් පාරමිතාවක් පිරුවොත් ධර්ම පාරමිතානේ සාදු නිවන් ලැබේවා කියලා දාන පාරමිතාවක් පිරුවොත් කල දන්නවානේ හැම දානෙම පාරමිතා වෙන්නේ නැහැ කියලා. නිවන් කතාගෙන කරන දාන සීල ආදී පින්කම් තමයි පාරමී ගණයට වැඩේ. භවය පතාගෙන කරගෙන ඒවා පාරමිතා වෙන්නේ නැහැ. එතකොට පාරමී සීලයෙන් අපි පින්කමක් කළොත් පාරමිතාවක් කළොත් අන්න ඒ කර්ම ශක්තියෙන් අපිට මේ තුන් ලෝකේ කොතනකවත් හිටියක් ගැලවෙන්නේ නැහැ. එනිසා දැන් මේ වෙනකොටත් අපි අතීත බුදු සසුනට එහෙම ප්‍රාර්ථනා කරලා තියෙනවා කුසල් කරලා පාරමිතා පුරලා. මේ ජීවිතේ හැරේ අපි බලවත් වූ කුසලයෙන් කියන්නේ අපිව මොන බාධකයේ දැන් අවස් ඒක සිඳ බිඳ දාගෙන නිවනට පමුණවන්න තරම් බලවත් කුසලයක් කරලා බලවත් එකකින් අපි සසර ගැන කලකිරිලා මේ සංසාරයේ ආදීනව දැකලා නිවන තියෙන සාන්ත බව දැකලා නිවන තියෙන සැනසෙල්ල දැකලා අපි සාසු විවන් ලැබේවා කියලා හදවතින් ප්‍රාර්ථනා කරා. මේ කියන්නේ හදවතින්. බණ කියන ස්වාමීන් වහන්සේ නිවන් ලැබේවා කියනකොට සාදු කියප එක ගැන නෙවෙයි කියන්නේ. ඔබත් ගිහිල්ලා මව්පියෝ නිසා, ගුරුවරු නිසා, ස්වාමීන් වහන්සේලා නිසා සංසාර පුරුද්දට පසුප එකක් කරක් නෙවෙයි කියන්නේ. බෞද්ධයෝ වුණාම හැමෝම නිවන් පතන්න ඕනේ නින්දා යුතුයකමක් වගකීමක් ඇටියට නිවන් පතපු කතාවකුත් වෙන්නේ කියන්නේ. සසරින් ගැලවෙන්න ඕනේම කියන අදහසක්. නිවන් දකින්නට ඕනේම කියන අදහසකින් බලවත් කුසලයක් කරලා නිවන් ප්‍රාර්ථනා කරලා කර්ම ශක්තියක් සකස් කළොත් ඔන්න ඔය කර්මයෙන් අපිට ගැලවෙන්නේ ඒ කර්ම ශක්තිය අපේ බෙල්ලෙන් අල්ලගෙන අපි ලව්වා පිළිය යුතු පාරමිතා පුරවලා අපි ලව්වා සමත විපස්සනා භාවනා කරලා අපි ගාවට බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලා ගේන්න එන්න වඩින්න හේතු සකස් කරලා බුදුහන්සේලා ගාවට අදාඩා හරි යන්නට හේතු සකස් කරලා බෑ කියලා හිතුණත් බෙල්ලෙන් අල්ලගෙන යන්න කර්ම ශක්තියෙන් හටගත්තු මෙහෙවපු කල්යාණ මිත්‍රයෝ ඇවිල්ලා බෙල්ලෙන් අල්ලගෙන හරි ගිහිල්ලා ගුණධම් වලට යොමු කරවලා ඔය නිවන් මත ගුණ පිළිවෙත් ටික ආර්ණීතික පුරවලා අපි කොහොම හරි සංසාරයෙන් ගලවනවා. ඒකේ වරකට ගැලවෙන්න බෑ. මොන විදිහටවත්. මහා මොහොතක බුදුරජාණන් වහන්සේ වදාළේ. මහා මොහොතක ගල් පර්වතයක් අස්සේ හැංගුණා. මේ තුම්මවෙන් කොතනකවත් නැහැ කියන ඔබට ඒ කරපොම කරගත්තේ කර්ම ශක්තියෙන් ගැලවෙන්නේ. ඒ නිසා අපි හැමදෙනාටම මේ කතා මතක් කරන්නේ අපේ පින්වත්නි මෙව අධ්‍යාත්මේ රැව් පිළි රැව් දෙන්නවා. රැව් පිළි රැව් දෙන්නවා. මම ළඟපු පැවිදි ජීවිතේ ගැන මට සතුටක් තියෙනවා. මම කරන දේවල් ගැන මට සතුටක් තියෙනවා. මම පරෝධන ඉන්න සිවුර ගැන මට සතුටක් තියෙනවා. ඒ ආසාවක් තියෙනවා. ඒ තුළ තමයි මගේ පැවිදි ජීවිතයේ ඇද නොවැටි ගෙනියන්න පුළුවන්. ඒ වාගේ අපේ පින්වතුන් මේ ලැබපු මේ වාසනාව ඒක මම ඒකට මිනිස් ජීවිතයේද බුදු සසුනක් මුණ ගැනීමද කියන්නේ මම ඒකට කියන්නේ එක පොතියේ අඳලා අප අපි ලැබපු මේ වාසනාව. මේ වාසනාව නිතර සිහිපත් කරන්න. ඒකට ආශාව ඇති කරගන්න. ඒක වටිනාකම තේරුම් ගන්න. නිසා අධ්‍යාත්මයේ මේ ලැබපු වාසනාව නිතරම රැවුම් පිළි රැවු දෙන්න. රෞද්‍ය යෝගයම කියන අහලා තියෙනවා. එලස් උද කැමතිම දෙයක් වාලා දැක්කම ලැබුවා. ඒක හිතුවත් නැතත් හදවතේ ආය ආය පහළ වෙනවා. ආය ආය රෞද්‍ය යෝගයක් වෙනවා. බලවත් දෙයක් ඇති වුණාම නේ එමකක් තියෙනවා. බලවත් කෙනෙකුට ආසාවක් ඇති වුණොත් බලවත් කෙනෙකුට වෛරයක් ඇති වුණොත් බලවත් දෙයකට කැමැත්තක් ඇති වුණොත් ඒක අපි නැවත නැවත හදවතේ අපි උත්සාහයක් නැතුව නිරුත්සාහයෙන්ම නැවත නැවත සිහි වෙමින් රවුම් වෙන රවුම්. අන්න එහෙම වෙන්නේ නැහැ. අපි මේ ලබපු වාසනාවක් පිටින් ඒක රවුම් කියලා රවුම් වෙන්නේ නැහැ. එතකොට තව තව කුසල් කරන්නේ. තව තව ප්‍රතිපත්ති ගුණ කරන්නේ. තව තව මේ ධර්මයේ ඇසුරු කරන්නේ. මෙන්න මේ අපේ හදවත් තුළ ඇති වෙන්නට මේ අධිමුක්තිය කියන කාරණාව ඕනේ. අධිමුක්තිය කියන කාරණාව. අධිමුක්තියෙන් යුක්තව යෝගාවචරයා කමඨහන වඩන්න ඕනේ කියලා මුලින්ම අපි ඉගෙන ගත්තා. ඒ නිසා යමක් වෙනස භාවනා යෝග කරනවාද ඒකෙම අධිමුක්තිය ඇත්තෙකු වේතුයි. විමුක්තිය කියලා කියන්නේ අපේ පින්වත්නි අදහස කියන එක. හැබැයි මතක තියාගන්න. මෙන්න මෙතන තමයි වැදගත්ම මගෙන් දැනගන්න ඕනේ වැදගත්ම කාරණේ. දැන් මේ ටික පොතකින් පතකින් හම්බුවේ. හැබැයි මේ ටික දැනගන්න. මේ අතිමුක්තිය කියන එක තේරෙන්නේ මේ අතිමුක්තිය කියන එක දැනගන්න පුළුවන්කම තියෙන්නේ සර්වඥ සම්මා සම්බුදු කෙනෙකුට එතයි. එතකොට මේක බුදුරජාණන් වහන්සේගේ තථාගත බලයක්. දස දස තථාගත බල කියනවනේ. දස බල බුදුරජාණන් වහන්සේගේ. ඒ දස බල ඥානවල එක ඥානයක්. මේක මේ අනිත් අයට තියෙන එකක් නෙවෙයි. මේක ලෝතුරා සම්මා සම්බුදුවරුන්ටම පිළිතන සත්‍යයන්ගේ අතිමුක්ති දැනගන්න පුළුවන් නෝනක්. දැන් අපි පටලව ගන්න තැනක් නිසා මම මේ කියන්නේ. බන දන්න, බන ආහාර, බනවල හැසිරෙන බොහෝ දෙනෙක් මේ මේ මේ කාරණේ පටලවගෙන තියෙනවා. මම ඉස්සරහට කියන්න කොතනද පටලවගන්නේ කියලා. අපි පිළිවෙලින් මේ පත්‍රිකාවකම යෝගාවචරයෝ හැම වෙලාවෙම භාවනා කරන භාවනාට යෝග වඩන අදහසින් යුක්ත වෙ යුතුයි. ඔය අදහස කියනකොට අපිට හිතේට අදහස ගැන නෙවෙයි කියන්නේ. ඒ වගේම තමයි යෝගාවචරයේ වුණාම යා සමාධි අධිමුක්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ සමාධිය පිළිබඳ අදහස් ඇති වෙන්න ඕනේ. සමාධිය පිළිබඳ ලැබුණු බලවුණු අදහස් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. සමාධි ගරුක වෙන්න ඕනේ. සමාධි ගරුක කියලා කියන්නේ සීලෙන් කියනවානේ සීල කියනවා සීල ගරුක කියනවා. සීල ගරු කියලා කියන්නේ සමාධි ගරු කියලා කියන්නේ. දැන් ඔයාලා මට ගරු ස්වාමීන් වහන්සේ කියන්නේ ඇයි? දැන් ගරු ස්වාමීන් වහන්සේ කියන්නේ අනිත් දේවල් වලට වඩා අනිත් උතුමා අනිත් අයට වඩා මම ගෞරවණීයයි. ඒ නිසා මට ගරු ස්වාමීන් වහන්සේ දැන් අපේ මේ උපාසක මහත්තයට මේ උපාසක කම්මට ගරු උපාසක මහත්තය කියන්නේ නැහැ. නිකන් උපාසක මහත්තය කියන්නේ. අර සාමණේරයට ගරු උපාසක මහත්තය කියන්නේ. ගුණයෙන්, සීලයෙන්, තපසින් ගරු කළ යුතු නිසා. සමහර අයටත් වෙන වෙන දේවල් වලින් ගරු කළ යුතු නිසා ගරු කියන්නේ දාන. හැබැයි සාමණේරයට මොකද දාන්නේ? මේ විනායක දාන අදහසින් නෙවෙයි. එතකොට මේ සමාධි ගරු කියන්නේ සීල ගරු කියලා කියන්නේ අපේ වෙනවන්නේ දැන් සමහර අය ඉන්නවා මේ මොකක් හරි වැඩක් නැති වුණොත් මොනම දෙයකටවත් වෙන වැඩ කටයුත්තක් නැති වුණොත් එහෙම නැත්නම් සුළු වැඩ කටයුත්තක් පාඩු කරගෙන සීල ගන්නවා සමහර ලාවට භාවනා කරනවා හැබැයි ඉතින් ආකාරයේ කඩේට යෙදුනොත් ඒ කඩේට දාලා ඉන්නේ නැහැ. ඒ කඩේට කරනවා. එතකොට ඒ කඩේට තමයි ගරු. සීලයෙන් ගරු නැහැ. සීලය කරුණක් දැන් උදාහරණයක් ගත්තොත් මට ගරු හින්දා දැන් අම්බලට මෙතන කතා කර කර ඉන්නවා. කවුරුන්ට කවුරුනේ. එතකොට මම මෙතනින් වඩිනකොට ඔයාලා ඒ ඒ අයට තියෙන අවධානය අයින් කරනවා. ඒ කතා නවත්තනවා. ඒ ඒ වාට වැඩිය මට ගනු නිසා. දැන් එක. ඒ වගේම සීල ගනු කෙනා, සමාධි ගනු කෙනා අනිත් වැඩ නවත්තලා සීලයට සමාධියට නැමෙනවා. අලස්සන උදාහරණයක් කියන්නම තේරුම් ගන්නකො. දැන් සමහර වෙලාවට හිතන්නේ අපි මොනවා හරි ජීවිතේ පිළිගාන කටයුතු තියෙනකොට ඒ වැඩ කටයුතු නිසා සිල් ගන්නෙ නැහැ. භාවනා කරන්නේ නැහැ. හැබැයි ඔය කියනම වැඩ කටයුත්ත තියෙද්දී ඕකම තියෙද්දී දරුවෙක් ලෙඩවුනොත් මහත්යනෝන ලෙඩවුනොත් එහෙම නැත්නම් ලංකාවේ මලගයක් වුනොත් මගුල්ගයක් වුනොත් ඔන්න සතියක් මාසයක් අර වැඩ කටයුතු සමහර වෙලාවට ඔක්කොම අතහැරලා දවස් දෙකක් හරි නිවාඩු දාලා අර කටයුත්තට යනවා. දැන් මේ කියන්නේ දෝෂයක් නෙවෙයි මේ ධර්මතාවයේ ස්වභාවය. ඒ මොකද අපේ රස්සාවට වැඩියේ එහෙම නැත්නම් අපේ ඒ එදිනදා ජීවිතේ මොනවා හරි වැඩ කටයුත්තකට වැඩියේ අරක ගනුදිනවා. එහෙනම් මම කියන්නේ ඒක කරුවේ. යමකට ගරුද ඒ ගරුදේට නිගරු දේවල් අදහන්න පුළුවන්. නිගරු කියන එක අදහස් කළේ ගෞරව නොකරනවා කියන එක නෙමෙයි. මේකට වැඩි අරකලකුයි නම් මේක අතහැරලා ඉඳ කරන්න ඕන. එනිසා මේ භාවනා යෝගාවචරයේ උදාහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාධි ගරුක වෙන්න ඕනේ කියලා. සමාධියට ගරු කරන්න ඕනේ. අනිත් දේවල් වලට වඩා සමාධියට කරු කරන්න පුළුවන්කම තියෙනවා. මේවා එකපාරම අපේ පින්වත් හිත්වල ඇති වෙනව නෙවෙයි. මේවා ටික ටික ටික ටික පුරුදු පුහුණු කරන්න ඕනේ. අපට මේ අධිමුක්තිය, මේ අධිමුක්තිය අපේ සිතේ ඇති වෙන කාල අපට කණින් ඇදලා නීති දාලා සමාධිය යොදවන්න බෑ. දවසට දවසට තේරෙන්නේ මේ සමාධියේ වටිනාකම. එතකොට අර දේවල් අතහැර දාලා මේක දෙනවා. ඒකට නොවන පහළ නොවන තාක්කල් ඒක අවබෝධ නොවන තාක්කල් මේකේ වටිනාකම අරකට වඩා නොතේරෙන තාක්කල් ඉන්නේ නැහැ. ඒක කාටවත් දෝෂයක් නෙමෙයි. දැන් පැවිදි ජීවිතයේ තියෙන වටිනාකම නොතේරෙන තාක්කල් ඒ මහාන වෙන්නේ නැහැ. තේරුණාද? දැන් මහාන වීමේ තියෙන වටිනාකම තේරුණාට දැනෙලා නැහැ. අභිමුක්තිය වෙලා නැහැ. මේ අභිමුක්තිය මේ තේරුම් කරගන්න. දැන් මහානකමේ සමහරට ආලා මට වැඩි දන්නවා මහානකමේ වටිනාකම. ඕකේ ඉන්නවා. හරි? ඒ වුණාට ඒක අභිමුක්තිය වෙලා නැහැ. ඒ අභිමුක්ති නොවුණු නිසා ඕක අතහැරලා මේක දෙන්න බෑ. ඒකවල මේ අනිමුක්තිය කියන එක එක දවසකින් දෙකකින් අපේ සංස්කාර තුල හදන්න පුළුවන් එකක් නෙවෙයි. සමහර වෙලාවට ආත්ම ගාන යනවා යමකට අනිමුක්තියක් ඇති කරගන්න. ඒ නිසා මේ සමාධියට භාවනාවට අපි ගරු කරන්න ඕනේ. ඒ වගේම සමාධි ප්‍රාග් භාර වෙන්න ඕනේ. සමාධි ප්‍රාග්භාර කියලා කියන්නේ මේ ප්‍රාග්භාරය කියලා කියන්නේ නැමුණු බව කියන එක. එහෙනම් නැමුණු බව කියන එක. එතකොට සමාධියට නිතරම ඒ පැත්තට නැමිලා තියෙනවා. බර වෙලා තියෙනවා. බැඳුම ඇතෑරියොත් මොකද වෙන්නේ දැන්? බර වෙලා තියෙන පැත්තට නෙවෙයි. දැන් ගහක් උනන් කපනකොට ඇදලා ගත්තේ නැත්නම් ගහ බර වෙලා තියෙන පැත්තට නෙවෙයි. ඒ වගේ අපි පින්වත්නි මේ සමාධියට බර වෙන්න ඕනේ. භාවනාවට බර වෙන්න ඕනේ. යම් වැඩ කටයුත්තක බලහත්කාරයෙන් මේ පැත්ත යොදවගෙන ඒක අතහැරපු ගමන්ම ඉබේම උත්සාහයක් නැතුවම සමාධියට බර වෙන්න ඕනේ. සමාධියට වැටෙන්න ඕනේ. භාවනාවට වැටෙන්න ඕනේ. ඒක තමයි සමාධි ප්‍රාප්තන කියන්නේ. මේ ඔක්කොම අදින්තියයි. බලන්න මේ අධිමුක්ති කියන වචනෙට සිංහල අදහසක් නැහැ. සිංහල අර්ථයක් නැහැ. මෙතන තියෙන්නේ අදහස කියලාමයි. හැබැයි අධ්‍යාශය කියලා අපි අදහස වෙනම ඉගෙන ගන්න. ඒ නිසා ඒ අපි හිතපු අධ්‍යාශය අදහස නෙමෙයි. අධිමුක්තිය කියන එක මේ අර්ථ ටික එකට එකතු කරලා තේරුම් ගන්න. සමාධියට සමාධිය පිළිබඳ යොමු වෙච්ච අදහසක් තියෙනවා නම් සමාධියට ගරුකමක් තියෙනවා සමාධියට නැමුණු බවක් තියෙනවා. අන්නේ චිත්ත ස්වභාවය තමයි අදිමුක්තිය කියලා කියන්නේ. මේ වෙනකන් තියෙනවා. එතකොට මෙන්න මේ අදිමුක්තිය කෙන කෙනාගේ නානාකාරයි. මේ නානාකාර වූ අදිමුක්තිය ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට විතරයි දැනගන්න පුළුවන් කියලා මේ ඊළඟට බුදුරජාණන් වහන්සේ දසබල ඥාන දේශනා කරන කෙනෙක් දේශනා කරනවා. මෙන්න මේක වැදගත්. පුරජමරංකාරයෝත් තථාගතෝ සත්තානං නානාති මුක්ති කතං යථාභූතං ප්‍රජානාති සාරිපුත්‍ය තථාගතයන් වහන්සේ සත්වයන්ගේ නොයෙක් අධිමුක්ති පිළිබඳ සත්තු පරිදි දැනගන්නවා. යම්කි සාරිපුත්ත තථාගතෝ සත්තානං නානාති මුක්ති කතං යථාභූතං ප්‍රජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං යම්සේ සත්‍යයන්ගේ නොයෙක් අධිමුක්ති බුදුරජාණන් වහන්සේ සත්‍යෝපරිදි දැනගන්නවද සාරිපුත්‍රය මෙය තථාගතයන්න් වහන්සේගේ තථාගත බලයක් තථාගත බලයක් යම් බලං ආගම යම් බලයකට පැමිණ තථාගතයන්න් වහන්සේ ආසබංකාරම් පටිජානාති උත්තම ස්ථානයේ පිහිටා සිටිනවද මුළු ලෝකයේ මුළු ලෝක වාසීන් අතර තොල් ලෝකාග්‍රව ඉන්නවද? පරිසාස සිංහනාදන් නදති දෙවියන් බ්‍රහ්මයන් නාග සුපන්නාදි තුන් ලෝකයන් මැද અભීතව සිංහනාද කරනවද? බ්‍රහ්ම චක්කම් පවත්තේති ධර්ම චක්‍රය පවත්නවද? බ්‍රහ්ම චක්‍රය කියන්නේ ධර්ම චක්‍රය. එතකොට ධර්ම චක්‍රය පවත්නවද? අන්න ඒ තථාගත බලය මෙන්න මේ සත්වයන්ගේ අභිමුක්ති ගන්නා වූ නෝන. එහෙමයි. එතකොට සතරඥාන වහන්සේට බය නැතුව පිරිසක් ගාව දෙයක් කියන්න පුළුවන් සත්‍යයන්ගේ අධිමුඛ්‍ය උන්වහන්සේ ගන්නවා අදහස. දැන් අපිට පිරිසක් ගාවට ඇවිල්ලා අභීතව සිංහනාදයක් කරන්න බැරි අපි දන්නේ මේ මිනිස්සු මොනවද හිතන්නේ කියලා. එහෙමයි. හැබැයි හිතන්නේ මොනවද කියන්නේ? දැන් මේ වෙලාවේ උඩින් හිතන එක බැලුවත් වැඩක් නැහැ. මිනිස්සුන්ගේ අධ්‍යාත්මයේ අනුශය වශයෙන් සැකවිලා තියෙන අදහස මොකක්ද කියලා පරිසිද්ධන්න සහතන් වහන්සේලා මොකටවත් දැනගන්න බෑ. සරියුත් මුගලන් වාදී මහරහතන් වහන්සේලා මොකටවත් මහසාරට පරිසිද්ධකින්න පුළුවන් හිතන පතන දේවල්. හැබැයි මේ අනුශය වශයෙන් සැකවිලා තියෙන නියම අභිමුඛ්‍ය මොකක්ද කියලා උන්වහන්සේලාට දැනගන්නත් බෑ. මොකද අපේ පින්වත්නි මේ සමහර මිනිස්සු හරියට සන්දහවන්තයි. සමහර මිනිස්සු ඉඳලා ලම්පින්කම් කරනවා. හැබැයි යාළගේ సంతානයේ ඇතුලේ ඒ අපි උඩ උඩින් පේන අදහසක් තියෙනවා. සමහර මිනිස්සු හරි සැනපරසයි පන්සලකට ඉන්නේ නැහැ. සාමිනහන්සලට බැන බැන ඉන්නේ. දොස් කියන්නේ ඉන්නේ. හැබැයි මේ මිනිස්සුන්ගේ సంతාන ඇතුලේ ඇත්තම තියෙන අධ්‍යාසය මොකක්ද කියලා අපට හොයන්න බෑ. දැන් අඟුලිමාල ස්වාමීන් වහන්සේ අඟුලිමාල දිහා බලපුවාම දකින දකින මිනිහගේ ඇඟිලි කපන මම පැහැර ගන්න මිනිස්සු මරණ ධාමරික හොරෙක් ධාමරිකෙක් ඒ වගේ ධාමරිකෙක් කිය අද අද කොහොමද ආරම්භ ප්‍රතිචාරය ඒ මිනිස්යාගේ අදහස් ගැන මොනවද ආරම්භ කරන්නේ සම්පූර්ණම අපිට තියෙන්නේ නරක මානසිකත්වයෙන් මේ මිනිස්යාගේ ඒ ඇයි ඒ මිනිස්යාගේ సంతානයේ හැදවිලා තියෙන අදහස අපිට පේන්නේ නැහැ අපි දන්නේ නැහැ හැබැයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මේ පස්වෙනි තථාගත ඥානි උන්වහන්සේ දැනගත්තා අනුගුණමාලයේ సంతානයේ මම මේ අඟුලිමාල ස්වාමීන් වහන්සේ ගැන මේ කියන ධාමනික පුරා වරමුණු කරන නිසායි නම විතරක් කියුවේ. මේ අඟුලිමාල කියන්නේ ගිහි ඇඟිලි කපමින් හිටපු කැරේ. ඒ කෙනාගේ සංධානයේ පුදුම අවිහිංසාවක් සත්වේකුට හිංසාවක් පීඩාවක්වත් කරන්න අකමැති බවක් අකමැති අදහසක් ඒ සංධානයේ සැඟවිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ බුදුනොලට විතරයි කියන්නේ වෙන කාටවත් නෝනකට ඉතුරුන්නේ නැහැ. ඒ තරම් අධ්‍යාසයක් තිබුණා. අපේ විමර්ශන මොන රහතන් වහන්සේද අදිෂ්ඨානයක් කරලා තියෙන්නේ මම සතෙකුට හිංසාවක් පීඩාවක්වත් කළේ නැහැ. ඒ බව සත්‍යයි ඒ සත්‍යානුභව වලින් මේ නරකණියම සූපත් වෙන්නේ. ඒ උතුමන් වහන්සේගේ సంతානෙ එහෙම අදිෂ්ඨානයක් කරන්න තරම් ශක්තියක් ඒ సంతානෙ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ඒ අදිෂ්ඨානෙ කොච්චරද කියනවා නම් කපක් ඒකේ බලය පවතිනවා කියලා දැක්කා. ඒ සාදිෂ්ඨානය. අනිත් සාමාන්‍ය අදිෂ්ඨානයක් නෙමෙයි මේ සත්වයකට හිංසාවක් කරන අදහසක් සිහිනකින්වත් පහළ වෙන්නේ නැහැ කියලා සත්‍යයක් ක්‍රියාවක් කරනවා. කොහොමද වෙන්නේ? ඉතින් අපි ඔය ධාමරික හුරු කියලා හිතන අයගේ සංකාර තුනක් දෙහිමවා තියෙන දුරවන්නේ අපිට දෙන්නේ නැහැ. ඒකයි මේ සත්වයන්ගේ අදහස අපිට පේන අදහසක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කියන මේ අංගුලි මාල සාමීන් වහන්සේගේ సంతානයේ මේ වගේ අවිහිංසාවක් තියෙනවා. එතකොට අනිත් මිනිස්සු තරක කරනවා නෑ. ඒකම කියන්නේ කොහොමද? දකින දකින මිනිස්සු මරණ කිසිම හිංස මෛත්‍රියක් කරුණාවක් නැති මහා සැඩ පරුෂ මිනිසෙක් කොහොමද කියන්නේ කියලා මුළු තුන් ලෝකයක් එක හරින් කිව්වා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙම මිනිස්සුන්ට එක හරි බය නැතුව කියනවා අර තුන් ලෝකෙම මිනිස්සු අරගෙන කියන්නේ උන්වහන්සේ බය නැතුව පය පාගල ඇවිල්ලා උස්සලා කියනවා නෑ මේ අනුමුණිමාලගේ సంతානේ මේ වාගේ අවිහිංසාවක් තියෙනවාමයි කියලා එයා අවිහිංසාවාදී කියලා එයාගේ හදවතේ පුදුම මෛත්‍රියක් කරනවාක් තියෙනවා කියන්නේ. අන්න ඒක තමයි මේ කිව්වේ තථාගත බලය කියන්නේ ඒකට. මුළු ලෝකයක් උන්වහන්සේට විරුද්ධ වුණත් උන්වහන්සේගේ තථාගත බලේ තථාගත ශක්තියෙන් උන්වහන්සේට මේක ආපහු කියන්න පුළුවන්. ඒ කියන්න පුළුවන් නිසා මේ බලය හටගන්නේ. ඒකයි ඒකට බලයක් කියන්නේ අපේ දෙකන්නේ. සම්සරජාහන්සේගේ වෙන වෙන ඥානක් තියෙන මට බල කියන්නේ නැහැ. මෙන්න මේ ඥානයට කියන්නේ තථාගත බලය කියන්නේ තථාගතයන් වහන්සේගේ මහා ශක්තියක්, මහා බලයක්. පිරිසගාව සිංහනාද කරන තුන් ලෝකයේ අගයන්පත් වෙලා ඉන්න උන්වහන්සේගේ බලයක්. ඒ මම මේ කතාව මෙච්චර ගැඹුරු කරලා විස්තර කරලා කිව්වේ අපි දෙන්නාගේ මෙන්න මේ අධිමුක්තිය කියන එක සංතාන තුළ සැකවිලා තියෙන කෙනෙකුට තේරුම් ගන්න අමාරු දුෂ්කර වූ ධර්මතාවයක්. සමහර පුද්ගලයෝම තම තමන්ගේ සංකාර තුළ අනුශය වශයෙන් පවත්නා වූ අදහස් ගන්නෙ නැහැ. අපේ පිටුතුන් අපි කවුරුවත් දන්නේ අපි මොන අදහස් දෙන්නේ අපි හැම වෙලාවෙම මේ පවතින වාතාවරණයට අනුව අදහස් පහළ කරගන්න කට්ටියක්. පවතින වාතාවරණයට අනුව අදහස් පහළ කරගන්න කට්ටියක් තමයි අපි. දැන් බොහෝම මෛත්‍රී හිත දෙන්න වචනයක්වත් කතා කරන්න අකමැති උපසකම් කියනවා. ස්ටෑන්ඩඩ් පරස පිරිමි ස්වාමියා වශයෙන් නම් වෙනවා. එතකොට මේ ස්වාමියා වශයෙන් හම්බුනාට පස්සේ අම්මට නිතරම තරහ සිතුවිලි, වෛර සිතුවිලි, නිතරම කෑ ගහගත්තු ගමන් බැනගත්තු ගමන් පුදුම තරහකින් වෛරයෙන් සමහරලාගේ නිතරම සැඩ පරස කුණු කරක වචන කියන්නේ. ඇයි ඒ පවතින තත්වයට අනුව අපේ අදහස් වෙනස් වෙනවා. ඒ නිසා මේ අපේ ඇත්තම අදහස මොකක්ද කියලා හොයාගන්න බැහැ. ඒ තරම් සැතපන්ස මිනිස්යන්ට එක නිතරම රණ්ඩු වෙන උපාසකම්මේ දැක්කහම අපිට හොයන්න බෑ. මේ උපාසකම්ම මිනිස්සෙන්ගේ පුණ්‍යවත් ඉදිරි දවල්ට වචනයක් කතා කරන්න තරම් කවදද කියලා. අපිට ජීවිතේවත් හිතා ගන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ ඒක දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ උපාසකම්මට කියන බණපදේ අපි උපාසකම්මට කියන බණපදේ නෙවෙයි. මම මොකක්ද කියන බණපදේ මගේ දැනුමේ. එයා නිතරම කේන්ති ගන්නවා, මහත්යාට නිතරම බනිනවා, නිතරම රණ්ඩු වෙනවා. ඉතින් ඒ නිසා මම මේ අම්මට ඒක නැති කරගන්න මේ බණ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ඒක නැති කරගන්න බණ කියන්නේ නැහැ. බණ දෙන්න කරන්නේ නැහැ. ඇයි? ඒක යමනේ සංසාරේ කියලා අදහස නෙමෙයි එයාගේ තරහට පිටර ගන්න මහත්යත් එක්ක රණ්ඩු නොවී ඉන්න බණ කිව්වට වැඩක් නැහැ එයාගේ බණ අදාළ නැහැ එයා එහෙම දෙන්නේ නෙවෙයි ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අනුශය වශයෙන් පවතින අතිමුක්තිය දැනගෙන අපමෑණියන්ට සමහර වෙලාවට හරියන්නේ මොන ආනපාන කමකට හරද්ද ඒක සම්බන්ධ බලක් කියන ස්ථානය එන්නා සමහර වෙලාවට සංකාරයේ පවතින රාගය සම්බන්ධ රාගය ප්‍රහීණය කරන්න බලන්න කියනවා. දැන් මේ කෑකක හරන්ව වේ ඉන්න උපාසකම්මට බුදුරජාණන් වහන්සේ කියන්නේ රාගය ප්‍රහීණය කරන්න. අපි කරන්නේ මේ අම්මර මේ ඒ තණ්හාව රාගය ඔබ ප්‍රහීණය කරන්නේ මේ දේශය ඇති කරගන්නයි බණ කියන්නේ කියලා. ඒ අපේ නොදන්නා මේ උදාහරණ දෙකෙන් දැනගන්න මේ අභිමුක්තිය කියන එක සැකලලා තියෙන දෙයක් මිසක එහෙම තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි කියන එක. අභිප්‍රතිපත්තිය සමහර සමාන සත්වයෝ ගත්තාම මේ සත්වයෝ නොයෙක් අදහස් තියන අය. දෙන්නේ එක අදහස් තියන අය මුණ ගැහෙන්න බොහොම කලබලයි. සමාන සමාන අදහස් තියන අය ඉන්න පුළුවන්. හැබැයි සමානවම එක තමයි හරිම කලාතුරකින්. නොයෙක් නොයෙක් අදහස් තියෙන මිනිස්සු. බලන්නකො සමහර අය අනිත් අයට දුක් දෙන අදහස් දෙන අය. බලන්න බාලා දෙනු කියලා විතර මාත්‍යයන් හරි දරුවන් හරි අසල්වාසීන් හරි සමහර අය අසල්වාසීන් හරි දුක් වෙනවා. දන්නවද? එහෙම වෙනවා. එයා පැත්තේ මිනිස්සුන්ට කරදර වෙන රේඩියෝ කියන හයිය වැඩි කරනවා. එයා අසල්වාසී මිනිස්සුන්ට දුක් දෙන අදහසක් තියෙනවා. වැසිකිලි වල වැන්නොත් ඒකේ අර අර අර මුලක් වගේ බටේ දාන්නේ අර අල්ලපු වන්ද පැත්තට. ගන්න ඒ පැත්තට යන. ඒ මොකද මේ මිනිස්සුන්ට මුචාර හිංසාවක් කරන්නේ. න්‍යායක් නැහැ. එයාගේ හදවතේ තියෙන අදහසේ. ඊළඟට හැම වෙලාවෙම මේ පාරට ගියත් බස් එකකට නැංගත් අනිත් අයට පොඩි හිංසාවක් කරනවා. ශීතේ ඉඳගත්තත් අනිත් මිනිස්යාට පොඩ්ඩක් දීලා අඩු කරලා එයා වැඩිපුර අරගෙන ඉඳගන්නවා. එහෙම දෙනවා. බලන්න හොඳට අනිත් අයට පොඩ්ඩක් හිංසා කරන බවක් තියෙනවා. ඒ හිංසාව තුළ පොඩි සතුටක් වගේ. අනිත් අයට හිංසා කරනවා. මේ අනිත් අයට හිංසා කිරීමේ අදහස් තියන අය. සමහර අය මරණ අදහස් තියන අය, සතුටු මරණ අදහස් තියන අය. එවැගේම සමහර අය හොරකම් කරන අදහස් තියෙනවා. විතරම මේ යමක් පැහැර ගන්න බලනවා. පැහැර ගන්න බලන්නේ වස්තු විතරක් නෙමෙයි. දැන් මම මොනවා හරි දහම් කාරණා හරි මම කාරණයක් කිව්වහම තමයි අපේ මේ උපාසක මහත්තයා මොනවා හරි පණිවිඩයක් කිව්වහම මොනවා හරි දෙයක් දැකලා ඒක හොරකම් කරගන්න අදහස. ඇවිල්ලා මේ Taman දැක්කා වාගේ Taman හිතුවා වාගේ ඊළඟට උපාසකම් කියනවා. මේකල් මේ මම මේ කුමාර මහත්තයාගෙන් අහගත්තේ කියලා එහෙම කියන්නේ නැහැ. මේ බලන්නකො මේක මේ එකක් කියලා අර තමන් දැක්කා වගේ අර දිනාගේ අදහස පැහැර ගන්නවා. එයා නිතරම මෙහෙමයි. නිතරම මේ අනෙක් කෙනාව හුවා දක්වන්න කැමති නෑ. නිතරම මේ අනෙක් කෙනාගේ දේවල් පැහැර අරගෙන තමන්ම හුවා දක්වන්න හැදෙන්නේ. එහෙම නැත්නම් සමහරවිට වටේටම يعني ගොඩාක් අයගෙන් උපකාර අරගෙන යම් කිසි වැඩක් කරනවා. නමුත් අර පෙන්නනවා මේ මම තමයි මේක කළේ කියලා. මේ අනිත් අයත් මට උදව් කළා කියලා නිහතමානීව කියන්නේ. ඒ ඒ ඒක පැහැර ගන්නවා සමහර වෙලාවට. මෙන්න මේ වගේ පැහැර ගන්නා වූ අදහස් තියෙන අය ඉන්නවා. මේ හැම එකකම අපි කියන්නේ ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා. මම මේ විස්තර විදිහට කියන්නේ හිමාලය ඉතල බලන්නකො. ඒ වගේම සමහර අය මේ අනුන් අයත් දේවල් විනාශ කරන්න අනිත් අයට අලාභ කරන අදහස් කියලායි. පැහැරගන්නේ නැහැ. අර කියපු අදහස නැති වෙලා යන අදහසක් වටේ පසුරුනේ. එහෙමත් තියෙනවා. සමහර වෙලාවට සමහර දේවල් වලට සමහර අයගේ දේවල් විනාශ කරන බවක් තියෙනවා. හොඳට බලන්නකො. නිකන් යන ගමන් පොඩි පයින් පාරක් හරි ගහගෙන යනවා මේ කෙලින් තියෙන දේකට. තම සමබරසෙකුගේ දේකට. එහෙම මිනිස්සු ඉන්නවා. අල්ලගෙන වත්තේ තියෙන 10ක අත්තකට පිළිපහක් හරි ගහගෙන යනවා. එහෙම තියෙනවා. එවැනි මේ අනුන්ගේ දේවල් විනාශ කරන අදහස් තියෙන සමහර අය. සමහර අය අන් අයගේ ජීවණය වලකන අදහස් තියෙන අය. අනිත්‍යය දිනු වෙනවට කැමති නැහැ. අනිත්‍යය ප්‍රසිද්ධ වෙනවට කැමති නැහැ. අනිත්‍යය ඉගෙන ගන්නවට කැමති නැහැ. ඊර්ෂ්‍යාකාර අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. සමහර කාමයේ වරදවා හැසිරෙන අදහස් තියෙන අය. එයයි ඇත්තටම අවස්ථාවක් නොලැබුණත් කාමයේ හැසිරෙන්නේ ඒ පැත්තට බර වෙලා තමයි එන්න වෙලා වෙන්නේ. ඒකට කාමයේ වරදවා හැදෙනවා කියන්නේ අපි කියන්නේ අපේ මහන්තරු මේ මෛතුන සේවලියම නෙවෙයි. කාමයේ කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පහම පංචකාමයේ කියන්නේ. කාමයේ වරදවා හැදෙන ශික්ෂා පදයකයි කියන්නේ මෛතුන සේවලිය. හැබැයි මේ මෙතනදී කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයේ කියන්නේ. එතකොට සමහර මිනිස්සු ඉන්නවා මේ තමන්ගේ නෝන දිහා බලලා විතරක් නෙවෙයි සතුටු වෙන්නේ. අල්ලපු ගෙදර ඉන්න නෝන දිහා බලලා සතුටු වෙනවා. ඒ තමන්ට අයිති කාමයක් නෙවෙයි. ඒක අන් අයට අයිති කාමයක්. සමහර වෙලාවට තමන්ගේ දේවල් වලට විතරක් නෙවෙයි තණ්හා කරන්නේ, ආසා කරන්නේ. අනුන්ගේ දේවල් වලට තණ්හා ආසා කරනවා. ඒවා අඩාවඩා ගන්න එක. මේ මෙන්න මේක කාමයේ සම්බන්ධව වැරදි විදිහට හැසිරලා ඉන්නවා. එහෙනම් නේද? එතකොට අපේ ප්‍රේමවත්ති දැන් මේ හැම රූපෙම බලන්න ඔයාලට කැප නැහැ. බලන්න පංචකාමයේ හැමයි කියලා පංචකාමයේ වරදවා හැසිරෙන්න බෑ ඔයාලට. එතකොට ඔයාලට අමුසක්. ඒක නේද? ඒකකින්ද මේ එකක් විස්තර කතාවක් තේරුම් ගන්න සමහර අය කන්නේ වගේ මේ තමන්ගේ නිවැරදි කාමයේ මැදේ නිතරම වැරදි කාමයෙන්ම ජීවිතේ ඒ පැත්තටම යොමු වෙන අදහස් තියෙනවා. අනේ එවැනි මිනිස්සු ලෝකේ ඉන්න මේ ඔක්කොම හීනාදිමුක්තිය. අදිමුක්තිය දෙආකාරයි. හීනාදිමුක්තිය හා ප්‍රණීතාදිමුක්තිය. එතකොට යෝගාවචරයේ සමන්වාදක වෙන්න ඕනේ ප්‍රණීතාදිමුක්තිය. එවැනිම තමයි සමහර අය අනුන්ගේ සැපයට බාධා කරන අදහස් තියන අය. අන් අයගේ සැපයට නිතරම බාධා කරන කෙනෙක් භාවනා කරනකොට කැස්සක් හරි දාන මේ නිකන් එන කැස්ස වැඩ නෙවෙයි කියන්නේ බාධා කරන අදහසින් කරන කැස්ස එක. අනිත් අය මොනවා හරි වැඩක ඉන්නකොට ඒකට මොනවා හරි බාධාවක් කරලා බාධාවක් කියනවා. එහෙම කියනවා මිනිස්සු. මොනවා හරි වැඩක් කරන්න යනකොට මොනවා හරි බාධාවක් කරනවා. ඉතින් මෙන්න මෙහෙම අදහස් කියන මිනිස්සු ඉන්නවා සත්‍ය ලෝකේ. මම ඉක්මනින් කියන්න යනවා. ඒ වගේ තමයි සමහර අය අන් අය රවටන අදහස් තියෙනවා. ඒකම බලන්නේ තව කෙනෙක් රවටන්න. ඒ සමහර මිනිස්සු මේ අදහස් තියෙනවා. විතරම අන් අය රවටන අදහස් ඉන්නේ කපටි. සමහර මිනිස්සු ඉන්නවා සුරාපානය කරන අදහස් තියෙනවා. මමකට සුරාවට යොමු වෙච්ච අය. සමහර මිනිස්සු ඉන්නවා මේ සුරාව වල මිනිස්සු හැමෝම මේ සුරාව පානය කරන අදහස් තියෙන මිනිස්සු නෙවෙයි ඈ. ඒ අරක්කු කඳුලක් කටේ තියන අකමැති මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු හැබැයි සමාජයෙන් බේවත් කරනවා. එයාට ආපු මොනවා හරි දුක් වේදනා, මොනවා හරි ප්‍රශ්න, ඒ ආපු ගැටලු, ඒ හැමෝම පවතින වාතාවරණය අනුව එයා බේවත් වෙනවා සමාජයෙන්. හැබැයි මේ මිනිස්යාගේ సంతානෙ බැලුවොත් ඇතුලේ අරක්කු කඳුල කටේ තියන අකමැති මිනිස්සෙක් ඒ මිනිස්යා. නමුත් ඒ මිනිස්යා අද ඒ තත්ත්වේ ඉන්නවා. ඒක එයාගේ సంతානෙ නෙමෙයි ඈ. ඒ වගේම සමහර අය අන්‍යයන් ඔවුනොවුන් විදවන අදහස් තියන අය. මිනිස්සු විතරම අනිත් අය සමගියෙන් ඉන්නවට කැමති නැහැ. දෙන්නේ සමගියෙන් ඉන්නවට කැමති නැහැ. මෙලාවෙ බලන්නේ කොහොම හරි ඒ අය විදවන්න. එයාලගේ අදහස් උදහස් කියුම් කෙරුම් මේවා ඔක්කොම පහළ වෙන්නේ ඒ අය. බලන්න ඔයාලගේ సంతාන තුළ මොනවා කියලා තියෙන්නේ කියලා. ඔයාලගේ අපි හැමෝගෙම නිවන් දකින්නකම් මේ සංස්කාර තුළ يعني කෙලස් ටික නැති කර ගන්නකම් මේ සංස්කාර තුළ මේ හීනාදි මුක්තිය තියෙනවා යම් පමණකින්. ඒ වගේම සමහර වෙලාවට අනුන්ගේ දොස් හොයලා ඒවා තැන තැන කියා යන අදහස් ඇති පුද්ගලයෝ. සමහර අය එහෙමයි. ඉතින්ම බලන්නේ අනිත් අයගේ ගුණයක් නෙවෙයි අනිත් අයගේ දෝෂයක් හොයාගන්න. ඒක අනිත් අයට කී කියා සතුටු වෙන බවක් තියෙනවා. එහෙම අදහස් තියන අය ඉන්නවා. සමහර අය ඉන්නවා තමා උසස් අනිත් අය පහත් ඔවුන් තමන්ට කරු කළ යුතුයි කියන අදහස් තියෙන අය. එහෙම ඉස්සරව දෙන සමාජය. විතරම අනිත් කෙනා මෙයා රකින්න. කතාවක් කළා මොනවා කළා විතරම මෙයා උසස් කියලා හිතාගෙන අනිත් අය විතරම හිලා රකින්නවා. අර මෛත්‍රී කරුණාව නිහතමානීකමක් නෑ. එහෙම අදහස් තියෙන මිනිස්සු ඉන්නවා. ඒ වගේම තමයි සමහර අය මතු ඉපදීමක් නැහැ කියන මිත්‍යා අදහස් තියන අය ඉන්නවා. සමහර අය ඉන්නවා ක්‍රමයෙන් සත්‍යය උසස් වෙනවා මිසක පහත් තත්වයකට පැමිණෙන්නේ නැහැ කියන මිත්‍යා අදහස් තියන අය. ඒ වගේම සමහර අය ඉන්නවා සුචරිතයෙන් මතු යහපතක් වෙන්නේ නැහැ කියන අදහස් තියන අය. මේ වාගේ අදහස් වලට කියනවා ලාභක අදහස් කියලා. පොදියට කිව්වොත් පාපී අදහස්, පහත් අදහස්, තුච්ඡ අදහස්. ඒ වගේම අකුසලයට බර අදහස්. අයහපත් අදහස් තමන්ට ලෝකයට එළවට මෙලවට වැඩක් නැති අදහස් මේවා ඔක්කොම හීනාදි මුක්තිය අදහස් කියන්නේ අදිමුක්තිය ගැන කියන්නේ හීනාදි මුක්ති මේ වගේ දුවා. දැන් ඔයාලට තේරෙනවානේ කෙනෙක්ගෙන් පිටේ අපිට පේන දේ මෙයාගේ ඇත්තම අදහස හොයාගන්න බෑ කියලා. මේ පුද්ගලයා ඇත්තටම කවුද කියලා හොයාගන්න බෑ කියලා. ඒකයි කිය ලෝචනා බුදුරජාණන් වහන්සේට. ඊළඟට අපි පින්වත්නි වෙලාව කියලා නැහැ. ඒ වගේම පූර්ණාභිමුඛිය කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත. බලන්න නැති අයට දෙන අදහස. පිළියෙලින් ගන්න පුදන අදහස. පව්කම් නොකර අදහස. මව්පියන්ට වැඩිමල්ලන්ට ගරු කරන අදහස. අනුන්ගේ ගුණය දක්න අදහස, බණ කියන අදහස, බණ අහන අදහස. ඒක බලන්න. එතකොට බණ අහන්න ඉස්සර කියන්නේ පූර්ණ අනුමුතිය. හැබැයි ඇත්ත අදහස මොකද්ද මන් දන්නේ නැහැ. දහම පිළිගන්න අදහස, සීල රකින්න අදහස, කාමයන්ගෙන් වෙන් වෙන අදහස, වැඩි දෙයක් අවවාදයට නැමෙන අදහස, භාවනා කරන අදහස. මෙන්න මේ වගේ අදහස් වලට කියනවා ප්‍රණීතාදී මුක්තිය කියලා එහෙම නැත්නම් කල්යාණ අධිමුක්තිය කියලා නමුත් උඩට කියනවා. දැන් ගන්නවද පූර්ණාදී මුක්තිය හා ප්‍රණීතාදී මුක්තිය කියන්නේ මොකක්ද කියලා? හරිද? සත්‍යයන්ගේ సంతානේ සැකවිලා කියන එකක්. එහෙනම් අදහස්ද මේ අධිමුක්තිය කියන්නේ? නැහැ. අදහස් නෙමෙයි. సంతානේ ඇත්තටම පවතින ස්වභාවය තමයි අභිමුක්තිය කියන්නේ. ගොඩක් වෙලාවට අධ්‍යාශය කියන අදහස කියන එක ඊයේ වාතාවරණය අනුව සංස්කාර තුළ සකස් වෙනවා මිනිස්සුගේ. කාට කවුරු හරි තමන්ට ගහන්න එනකොට ඒ කෙනාට ගහන්න අදහසක් ඇති වෙනවා. සමාජ සමාජයෙන් හිංසා කරලා කරලා මිනිස් පීඩා කරලා සමාජයට වෛර කරන මිනිහෙක් දී වෙනවා. මේ මනුස්ස සමාජයේ හැමෝටම වෛර කරනවා. එයාගේ සමාජයේ වෛර කරන තැනට පත්වෙන සමාජය විසින්. හැබැයි සමාජයේ පුද්ගලයා මොන සමාජයකම ආදරේ සෙනෙහස දෙන්න හිටපු ඒ වගේ වටිනා సంతානයක් ඇති මිනිස්සෙක් වෙන්න පුළුවන්. ඒ අය අපට හඳුනගන්න බෑ මුලින්ම. ලෝතර බුදු කෙනෙකුට විතරයි එවැනි సంతාන හඳුනගෙන ඒ අයට පිළිගන්න පුළුවන්. අපිට ලැබුණු සාස්ත්‍රීය වහන්සේ එහෙම කෙනෙක්. මිනිස්සු උඩින් බලලා බණ කියපු උදෙමෙක් නෙවෙයි යන්න හදන්නේ. මිනිස්සුගේ සංතාව ඇතුළටම එවිලා. ඒ සංතාව වල ඇත්තටම කියන දේවල් දැනගෙන ලෝක ධර්මයේ දේශනා කරපු උදෙමෙක්. එනිසා අපි හැමෝම අපේ සංකාර නිරතුරුවම පූර්ණාභිමුඛ්‍ය පැත්තට යොමු කරගන්න එවනම් වරුත් දක්ෂ වෙන්න ඕනේ. එතකොට අපි පින්වත්නි මෙන්න මේ අධිමුක්තිය නිසා තමයි කුසලයෙන් එකතු වෙන්නේ. ලස්සන කතාවක්. අධිමුක්තිය නිසා තමයි කුසලයෙන් එකතු වෙන්නේ. මිත්‍ර වෙන්නේ. සංසන්දනය වෙන්නේ මේ අධිමුක්තිය නිසා. බුදුරජාණන් වහන්සේ තමයි ධර්මයේ මේ බුද්ධලිය දෙන්නේ එකට එකතු වෙලා ඉන්නේ මොන හේතුවෙන්ද කියන්නේ. අපි දන්නේ නැහැ. උදාහරණයක් කියන්නකෝ දැන් සමහර වෙලාවට අපි කියමු ප්‍රසිද්ධියට කැමති කෙනෙක් කියනවා. එයාගේ අධ්‍යාසයේ අභිමුඛිය ප්‍රසිද්ධියට කැමති බවක්. ඒ ප්‍රසිද්ධිය තුළ තමන් උසස් වෙන්න ප්‍රසිද්ධිය තුළ තමයි එයාගේ අභිමුඛිය තියෙන්නේ. එතකොට ප්‍රසිද්ධියට කැමති ඉඳා මෙයා ඒ කැමැත්තත් එක්ක අදහස් පහළ වෙනවා ප්‍රසිද්ධ වෙන දේවල් වලට ආසයි වෙනවා. ප්‍රසිද්ධ වෙන දේවල් ගන්න. ප්‍රසිද්ධ පුද්ගලයන් ඇසුරු කරන්නේ ආසයිද. ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන්නේ ආසයිද. ඒ ඒ ස්වාමීන් වහන්සේලා කියන හැසිරෙන්න ආසයිද. එහෙම අදහස් පහළ වෙනවා. හැබැයි සමහර වෙලාවට මේ හිතාගන්න බැරි විදිහේ චරිතයක් නිර්මාණය වෙනවා. අපිට හිතාගන්න බෑ මේ මිනිස්සයා මේ ඇත්තටම අදහස මොකක්ද කියලා. ඒ තරමට යා ගුණයට, දහමට ඒවට දෙයට නැතිලා බර වෙලා. හැබැයි යාගේ බුදුරජාණන් වහන්සේ දන්නවා මේ මොනවද අපට හොයන්න බෑ. බුදුරජාණන් වහන්සේ දන්නවා මේ පුද්ගලයාගේ සංසාරයේ තියෙන්නේ ප්‍රසිද්ධ වීමට තියෙන අදහසක්. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ. දැන් අපිට එහෙම කෙනෙක් හම්බුනා ඕපාස කම්මින් තව තව දන් දෙන්න තව තව බුද්ධ උපස්සා. බුදුම සන්තෝෂයි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ කොච්චර වටිනවද? අපේ උපාසකම්ම වාගේ මේ ධම්පින්කම් කරන අය කොච්චර දුර්ලභද ලෝකෙම අපි කියනවා. බුදුරජාණන් වහන්සේ ආගේ උපාසකම්ම කියවාම බුදුරජාණන් වහන්සේ ප්‍රසිද්ධ වී ආදීනව ඊළඟට බලයෙන් වී ආදීනව ඊළඟට ඒ වාසුලින් සමහර වෙලාවට සිහිනුවන ප්‍රයත්න නැත්තම් කවුරුම් වෙන්න පුළුවන් ඇති ඕවා සම්බන්ධව මම කියන්නේ දැන් අපි කල්පනා කරනවා මේ බුදුරජාණන් වහන්සේ මොකක්ද දේශනා කරන්නේ කියලා. හැබැයි යාගේ ඒ අදහස වෙනස් වෙනකොටම ඒ බුද්ධයා අර අපට උදින් පෙරණු ਸਰව ප්‍රකාරයෙන්ම දේවල් මොද වෙනවා. මොද වෙනවා කියන්නේ අදහස් කරේ ಗುಣ ටික නැති වෙනවා නෙවෙයි. ඇත්තම ඊගුණ කරන බුද්ධයා එයාගේ ආදීනව දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ආදීනව වල බලද්දිවට පස්සේ දැන් අපි කියන බණ ටික යනකොට පස්සේ එයාගේ අර ක්ලේශය තවත් දැකේනවා. තවත් දැකේන ක්ලේශය. ඒකයි බුදු කෙනෙකුගේ බණ ඇසීමේ වෙන කෙනෙකුගේ බණ ඇසීමේ තියෙන වෙනස. අපි දන්නේ නැහැ පුද්ගලයන්ගේ අදහස් මොනවද කියලා. අපි බණ කියන්නේ මිනිස්සුන්ගේ උඩින් තියෙන අදහස් වලට. ඒ නිසායි අපි කියන බණ හරියටම සමහර වෙලාවට මිනිස්සුන්ට හරියන්නේ නැහැ. බුදුහාම විතරයි ඒක ඇත්තටම දන්නේ. දැන් මේ වගේ දිග පාළි වාක්‍යයක් තියෙනවා. මට මේ මේ මේ කතාව ගොඩාක් විතර අදින්න ඕන කතාවක් නෙවෙයි. තව ගොඩාක් දේවල් දෙන මීට වැඩි වටිනා මේක මීට වැඩි කියන්නේ මේ වාගේ වටිනා දේවල් තව ගොඩාක් තියෙනවා. මේ සමථ විපස්සනා භාවනා මාර්ගයෙන් කියලා දෙන්නේ. අර ඉතින් කියන මේ කියවන්නේ. මේ විතර ගිහිල්ලා මේ පත්‍රිකාව කියව ගන්න මේ පාලික කියව ගන්න. මෙතන කියන්නේ සරලව කිව්වොත් අසුචි අසුචියත් එක්ක විස්තර වෙනවා වගේ. ඒ වගේම මුත්‍රා මුත්‍රාත් එක්ක විස්තර විස්තර වෙනවා කියලා කියලාත් එක්ක සුදු සුදුත් එක්ක එහෙම අර නරක දේවල් නරක දේවල් එක්ක විස්තර වෙනවා සංසන්දනය වෙනවා වගේ විස්තර වෙනවා කියලා කියන්නේ. මොකද පිරිසුදුවක් කියලා මුත්‍රාත් එක්ක විස්තර එහෙම එකක් නෙවෙයි. ඒ දෙක සමාන ලක්ෂණ වලින් සමානයි කියන්නේ. දෙකේම ගඳගහන ස්වરૂපයේ තියෙනවා. දෙකේම පිළිකුලයි තියෙනවා. අන්න ඒ වාගේ සංසන්දන වෙනවා, සමාන වෙනවා. මේ දෙක එකට මිශ්‍ර වෙන බවක් තියෙනවා. අන්න ඒ වාගේ මේ හීන අධිමුක්තිය කියන මිනිස්සු, හීන අධිමුක්තිය කියන මිනිස්සුත් එක තමයි හැම වෙලාවෙම එකතු වෙන්නේ. හොඳට ලෝකේ දිහා බැලුවොත් අපේ අධ්‍යාත්ම තුළ සැඟවිලා තියෙන අදහස් සමහර වෙලාවට තේරුම් ගන්න පුළුවන් හොඳට සිහිනුවණින් කටයුතු කළොත් සිහිනුවණින් බැලුවොත් ආනික පෞකාර අදහස් තියෙන මිනිස්සුත් එක්ක ගොඩාක් වෙලාවට එකතු වෙන්නේ ඒ වගේම පෞකාර අදහස් තියෙන මිනිස්සු. එතකොට මේ වගේ දැන් මම කිව්වේ හීලාවිමුක්තිය ගැන කතාවක් කාරණා කොට ඒ වගේ ඒ ඒ අධිමුක්තිය තියෙන මිනිස්සු ඔවුනොත් එකට එකතු වෙනවා. අපි හිතනවා අපි කියමු දැන් දන් දෙන නැත්නම් සිල් ආරක්ෂා කරන නැත්නම් භාවනා කරන භාවනා කරන කට්ටියක් ඉන්නවා එකට එකතු වෙලා 10 දෙනෙක් විතර භාවනා මධ්‍යස්ථාන වල යනවා භාවනාව ගැන හොයන්න යනවා මෙහෙම එකට එකතු වෙලා ඉන්නවා 10 දෙනෙක්. දැන් අපිට හිතනවා මේ අය මේ ප්‍රණීත අභිමුඛයෙන් එකට එකතු වෙලා හැමෝම භාවනා කරන අදහස් තියෙන 10 දෙනෙක් කියලා. අපේ දෙවන්නේ මේ මේ අයගේ සංකාරී තියෙන්නේ එහෙම අදහසක් නෙවෙයි. මෙයාට ඕනේ මේ මේ මේ ධර්මය කියන්නේ තමන් සමාජය තුළ මේ අන් අයට කරුණු කාරණා කියලා දෙන්න. අන් අයට බණ කියන්න අන් අයට ධර්මානුකූල වෙලා ධර්මයේ දේශනා කරන්න අවශ්‍ය ආසා ලාභක අදහසක් තියෙනවා. මේ ලාමක අදහස මුදුන්පත් කරගන්න තමයි ඔය දැන් දැන් දැන් දැන් වල සමාල්ලාට හොයාගෙන හොයාගෙන යන්නේ. පහු කාලේ අපිට තේරෙනවා මොකක්ද අදහස කියලා. හොඳට ගලුවොත් අත්දැකීමෙන් සමාජය දිහා මුලින් මුලින් තේරෙන්නේ නිවන් හොයාගෙන දුවනවා දුවනවා කියලා. මෙන්න අවුරුදු දෙකක් තුනක් හතරක් පහක් යනකොට ආරංචි වෙනවා මේ දැන් මන කියනවා කියලා. උපාසකම්මා අපිට මේ මුලපටන්ම සංකාරයේ තියලා තියෙන්නේ නිවන් හොයන අදහසක් නෙවෙයි. ලාමක අදහසක් තිබිලා මේ. ඒ අදහස ඉෂ්ට කරගන්න කර්මකාරයලා නොයෙදෙන හින්දා ඒ ඒ තැන් වලින් පලා ගියා. පලා ගිහිල්ලා අවසානයේට මම ධර්මය අවබෝධ කළ කෙනෙක්, මම තමයි විශ්වාස කළා, මම අනිත් අයට අවවාද කළ යුතු කෙනෙක්, අපෝ ස්වාමීන් වහන්සේලාට අපි වන්දනාමාන නොකළ යුතු කට්ටියක්, උනාසලා කෙලස් තේර කට්ටිය අපි දැන් මේ මාර්ගඵල ලබුවායි අපිට එහෙම අපි අනිත් අයට එහෙම ගරු කරන්නේ අනිත් අය අපට ගරු කරන්න ඕනේ කියන මෙව්වට ආසා ලාමක අදහස් ගොඩක් තමයි ඉත ඇතුලේ තිබිලා තියෙන්නේ. එයාවත් දන්නේ ඒක තමයි එයා හොයාගෙන හොයාගෙන ගිහින් තියෙන්නේ. ඒක හම්බුන තැන අතර. දන්නවා. එනිසා අපි පින්වත්නි මේ මිනිස්සු එකට එකතු වෙලා තියෙන්නේ මොන අදහසින්ද කියන එක දැන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. දැන් අපි හිතන්නේ භාවනා කරලා අදහසින් මේ කට්ටියට එකට එකතු වෙලා ඉන්නවා කියලා. නමුත් ඇත්තටම බුදුරජාණන් තමයි දන්නේ මේ ටික එකට එකතු වෙලා ඉන්නේ මේ ඔක්කොම සංසාරයේ තියෙන්නේ අන්තරාදහස කියලා. දැන් දකින්න එහෙම හිතක උපාසකම්ම කෙනෙක් දැන් ගිහින් ධර්මය අවබෝධ කරගෙන දැන් සුදු වෙලි පොරවගෙන දැන් බණ කියනවා. ඕකට ආසා සංසාරයේ තියෙන අම්මා කෙනෙක් මේ අස්සේ පහේ හිටපුවාම මෙයත් ඒ පැත්තට හිමීට හිමීට ඔළුව හරවලා ඒ පැත්තට යනවා. මෙයක් යනවා එතන නිවන් හොයන්න. එතන නිවන් හොයන්න කියලා ඔන්න ඒ කාලෙකින් ආරංචින ඒ උත්පාද කම්ම දැන් මොන අර තත්ත්වයකට පත් වෙලා කියලා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ තමයි ගන්නේ මොන අදහසින්ද සත්ව එකතු වෙලා ඉන්නේ කියන එක. එතකොට එවැනි පිරිසක් හම්බුනොත් අපි වාගේ මේ භාවනා කරන්න බණ කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ. අපි නම් එහෙම 10 දෙනෙක් හම් වුණොත් කොච්චර වටිනවද මේ මිනිස්සු මේ සල්ලි නෙලබදල් පස්සේ යන වෙලාව යාලා මේ ධර්මයේ හොයාගෙන නිවන් හොයාගෙන මේ කරන කැපකිරීම මොනතරම් වටිනවද කියලා අපි තවත් මේ මිනිස්සු උඩින් කියනවා. අවන්තවාදන් සාසන කරනවා. හැබැයි බුදුරජාණන් වහන්සේට ඉදුරා ප්‍රතිවිරුද්ධ වූ කාරණයක් තමයි මේ මිනිස්සුන්ට දේශනා කරන්නේ. ඒ වගේම තමයි අපේ පින්වත්නි ඔකී ප්‍රණීත අධිමුක්තිය ගන්න. ඒ කියන්නේ කිරි කිරිත් එක්ක එකතු වෙනවා වාගේ තෙල් තෙලුත් එක්ක එකතු වෙනවා පැණි පැණිත් එක්ක එකතු වෙනවා වාගේ අර ලස්සන අදහස් තියෙන බුද්ධලෝ ඒ ලස්සන අදහස් තියෙන බුද්ධලෝත් එක්ක එකට එකතු වෙනවා සංසන්දනය වෙනවා සම වෙනවා අතීතෙත් එහෙමයි වර්තමානයේත් එහෙමයි අනාගතයේත් එහෙමයි හරි ලස්සන කතාවක් තියෙනවා මේ ධාතුන් අනුව සත්‍යය සංසන්දනය කරනවා කියන කතාවට මේ අතිමුක්ති ධාතුව අනුව එක සමයක බුදුරජාණන් වහන්සේ අධිකහනුවර විචිකුරු පව වැඩ වාසය කරන වෙලාවේ අහලා තියෙනවා අපේ බිම්මතෝ සරියු ස්වාමීන් වහන්සේට එක්ක වික්ෂු මහන්සේලා පිරිසක් සම්බන්ධ කරනවා. එතකොට මොගලන් ස්වාමීන් වහන්සේට එක්ක තව පිරිසක්. භාග්‍යවතුන් වහන්සේ ප්‍රතුරු තැනක කාශ්‍යප ස්වාමීන් වහන්සේත් එක්ක තව පිරිසක් අනුරුද්ධ සාංශෙත් එක්ක පුණ්‍ය ස්වාමීන් වහන්සේත් එක්ක උපාල ස්වාමීන් එක්ක ආනන්ද ස්වාමීන් වහන්සේත් එක්ක දේවදාස ස්වාමීන් වහන්සේත් එක්ක එක එක වික්ෂුන්ගේ සක්මන් කරනවා. ඒක බලාගෙන ඉන්න රුද්‍රා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් දේශනා කරනවා මහණෙනි ඔය සරියු ස්වාමීන් වහන්සේත් එක්ක සක්මන් කරන වික්ෂුන් වහන්සේලා ටික මහා ප්‍රඥය. ඒ කියන්නේ ප්‍රඥාව නිසායි සංසන්දනය වෙලා තියෙන්නේ. ලාභක අදහසක් නිසා නෙවෙයි. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. දැන් අපි අපේ සමාජයේ එහෙම නෙවෙයි. ඒක පටලව ගන්න එපා. මෙන්න මෙතන තමයි පටලව ගන්න. බොහොම ශ්‍රද්ධාවන්ත ස්වාමීන් වහන්සේලා කියනවා ඒ ස්වාමීන් වහන්සේ හරි ශ්‍රද්ධාවන්තයි බුද්ධ උපස්ථාන කරනවා සංඝ උපස්ථාන කරනවා හරි ශ්‍රද්ධාවන්තයි. ඒතර ඕකට ඒ ස්වාමීන් වහන්සේත් එක්ක එකතු වෙනවා යම් කිසි දෙයක්. මේ එකතු වෙන්නේ මේ මිනිස්සුන්ගේ සංස්කාරයේ ශ්‍රද්ධාව කියන නිසාම නෙවෙයි. නේද? ඒ ස්වාමීන් වහන්සේ ඒ දේ කරනකොට ඒ ස්වාමීන් වහන්සේට ලැබෙන දෙයක් කියන ප්‍රතිලාභය. අන්නේ ප්‍රතිලාභයට ආසන්නක් කියන්නේ. අන්නේ ප්‍රතිලාභයට ආසන්න නිසා ඒ සංසිද්ධියක ඒවා කරන්න පෙරදෙන. අර ස්වාමීන් වහන්සේ කරන්නේ ශ්‍රද්ධාවේ හැබැයි අර එකතු වෙන පිළ සමාජලාට ඒ ස්වාමීන් වහන්සේට ඒ දේ තුළ ලැබෙන ප්‍රතිලාභයට කැමති එකතු වෙන පිළිස. හැබැයි සමහර වෙලාවට ශ්‍රද්ධාවෙන් එකතු වෙන වෙනසකුත් තියෙනවා. මේ මොන හේතුවෙන්ද එකතු වෙන්නේ කියන කාරණාව ලෞතුරා බුදුරජාණන් වහන්සේ විතරයි දැන් එකතු වෙන පිරිස දන්නේ නැහැ. ඒ වගේම අපිට පිටින් බලාගෙන ඉඳලා ඒක හරියටම කියන්න බෑ. ඒක දන්නේ බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ නිසා මේ කවුරු කවුරු හරි එක්ක එකට එකට ඉන්න පිරිස ඉන්නේ ඒ අදහසින්ම කියලා අපිට තීරණය කරන්න බැහැ කියන එකයි මම මේ කියන්නේ. ඇයි නේද? ඒ වගේම තමයි ඉතින් ඔය මොගලන් ශාමිනාසෙත් එක්ක සක්මන් කරපු අය එරදි සම්පන්න විශ්වාසයලා. ඔය භික්ෂුන් ගිහින් අතර සම්බන්ධතාවයේ බොහෝ වෙලාවට ධාතු නිසා සම්බන්ධ වෙන්නේ නැහැ. වික්ෂෝණය ඉහිය යන සම්බන්ධතාවය. මොකද වික්ෂෝණය ඉහිය අතර සම්බන්ධතාවයක් නැහැ. වික්ෂෝණය ඉහිය අතර සම්බන්ධතාවයක් නැහැ. තේරෙනවද? නැහැ. වික්ෂණහන්සේලාට ඉහියෝ සිව්පසේ දෙනවා. උන්වහන්සේලා ඒ සිව්පසේ අරගෙන ඉහියන්ට සත්‍තරමේ ඕවන් දෙනවා. එතනින් එහා සම්බන්ධයක් ඇත්තටම ලොකෝට නැහැ ගිහියෝ මිනිස්සු එතකොට වික්ෂුන් වහන්සේලාට ගිහියෝ එකතු වෙන්නේ ගිහි පිරිස. වික්ෂුන් වහන්සේලාට එකතු වෙන්නේ වික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්නේ බොහෝ සෙයින් වෙනත් අදහස් නිසා. වෙනස් අදහස් කියන්නේ මෙතන හේරාදි මුක්තිය ගැනම නෙමෙයි කියන්නේ. ප්‍රණීතාදි මුක්තිය වෙනත් පුළුවන්. හැබැයි වික්ෂුන් වහන්සේලා වික්ෂුන් වහන්සේලා එකතු වෙන්නේ. ඔය ආදි මුක්තිය නිසා. ගිහියෝ ගිහියෝ එකතු වෙන්නේ. ඔය ආදි මුක්තිය නිසා. එවැනිම සත්තු සත්තු එකතු වෙන්නේ ඒ අභිමුක්තියෙන් නිසා. දැන් බාලා ගිහිල්ලා මහින්ද මහත්තයත් එක්ක එකතු වෙන්නේ. නැත්නම් අපි කිය ගෝඨාභය මහත්තයත් එක්ක රහිල් මහත්තයත් එක්ක එයා අපේ රටේ හිටපු පාලක වෙනවා මේ කිව්වේ. එයා තමයි රොම මහත්තයත් එක්ක මේ මොනවා හරි පක්ෂ ඒ වගේ දේවල් එකතු වෙන්නේ. ඒ ඒ ඒ අයගේ තියෙන අදහස් හා සමරිසන්න. එහෙමවත් මේ යන්නේ මතක තියාගන්න. ඒ ඒ වගේ අයත් එක්ක සමහරලාට ගිහින් එකතු වෙන්නේ වෙන වෙන අදහස් වලට. මම ඉස්සරහට ඔන්නම විස්තර කරන්න. මේක අපි කාටවත් තේරුම් ගන්න බැරි මහා පුදුම කාරණයක් මේ බුදුරජාණන් වහන්සේ දෙන්නකෝ අභිමුඛය කියන එක. ඒ ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙන්නවා මේ උපාලි සාරුණ්‍යනාථයේත් එක්ක සම්බන්ධ කරන්නේ විනයතර වික්ෂණාසන කියන. ඒ වගේ දේවදාස් ස්වාමීන් වහන්සේත් එක සම්මන් කරන්නේ පවිතු අදහස් තියෙන වික්ෂණ මහන්සියලා කියලා. ඔකට ලස්සන කතාවක් දේශනා කරනවා මේ ත්‍රිපිටක චූලාභයේ තෙරුන් වහන්සේ චෛත්‍ය වන්දනාවක් සඳහා වික්ෂණ මහන්සියලා 500ක් එක වැඩ වේලාවක තමක මිනිස්සු අපට ආරාධනා කළා. වඩින්න කියලා ගිලම් පසවල ගන්න දානවල ගන්න. ඒ ආරාධනා කරන වෙලාවේ ඒ කම ඇසුරු කරගෙන ඉන්න වික්ෂණ මහන්සියලා ටිකක් දෙන්න වැඩි. ඒ වෙලාවේ සමීප විහාරයේ හිටියා නොසරුත් නැවතුම් කියන වික්ෂවාසී නමක්. කියන සංවරලති අසංවර ස්වාමීන් වහන්සේ නම. මේ ජෝලාමය ස්වාමීන් වහන්සේත් එකගේ වික්ෂු පිළිසෙත් හිටියා අසංවර ස්වාමීන් වහන්සේ නම. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා කවදාවත් මුණ ගැහිලා නැහැ. කවදාවත් හම් වෙලා නැහැ. හැබැයි එක විනාඩි 5යි 10යි ගියේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න කොහොම හරි එක් විතර ගන්න ගන්නවා. විතර වෙලා ඉතින් අර නොසුරුක් වදන් වුණොත් අනිසි කම්මලයක් නැතුව ඉනා වෙවි කතා කර කර අර සම පිළිසම සමහර වෙලාවට අප්‍රසාදයෙන් පත් වෙන විදිහ අර විශ්වමාන්තර දෙනම කෑගහලා ඉනා වෙවි හිතෙනවා. ඒක ඔබ බලාගෙන හිටපු චෝරාමේ ස්වාමීන් වහන්සේ වදාලා මේ භාග්‍යවතුන් වහන්සේ ධාතු සංයුක්තය මේ පිළිබඳ දැනගෙනමයි දේශනා කළේ කියලා. ඒ ඉන්හස දන්නවා මේ ස්වාමීන් වහන්සේගේ ස්වභාවය. එතකොට මේ අර ස්වාමීන් වහන්සේගේ හැසිරෙන විදිය දැක්කහම බලන්න හරියටම මේ සංස්කාර දෙන්න එකට එකතු වුණා. ඒ වගේ. ඒ වගේ අපි පින්වත්නි අපි සීල අධිමුක්තියෙන් යුතු පුද්ගලයෙක් එක්ක එකතු වෙනවා නම් ඒ වෙලාවේ වහා සංග වෙන්න. මේ අපි වැටෙන්න හදන්නේ සීල අධිමුක්තියක් පැනකට. සීල අධිමුක්තික සත්‍යයන්ට පිළිහිද වෙන්නට ලෞතර සම්මා සම්බුදවරු එන්නේ නැහැ. අන්න එතරම් කියලා භාවනා බව. එන්න බුදුරජාණන් වහන්සේ අඟුලිමාල සාංශයට පිළිගැවෙන්න කිය ප්‍රණීත අධිමුඛ්‍යයක් කියලා ඇතුළේ තිබුණා. අල්ලපු වත්තේ හිටපු චුන්දපුරුවන්ට පිළිගැවෙන්න නොගියේ එයාගේ ජීනාධිමුඛ්‍යයක්මයි හිත ඇතුළේ තිබ්බේ. ඒ නිසා මටත් ඉස්සර ප්‍රශ්නයක් තිබ්බා මේ බුදුරජාණන් වහන්සේ සමහර අපරාධ කරන පව් කරන මිනිස්සුන්ට පිළිහිට වුණා සමහර පව් කරන මිනිස්සුන්ට පිළිහිටුනේ නැහැ. ඇයි මේ කියලා? මෙන්න මේ අධිමුත්‍ති කතාව දැනගත්තට පස්සේ තමයි මට තේරුනේ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රණීත අධිමුක්තියක් දෙන කෙනෙක් වාගේ කියලා තමයි පිළිහිටේ. මොකද යාට විතරයි ධර්මය අවබෝධ කරගන්න. සමහර වෙලාවට මේ හොඳට තවස් රකින්න මේ සියලු අකුසල් වලින් වැළකීලා හොඳට තමස් රකින්න ආයතන පිළිදෙන්නේ කියන්නේ. දස අකුසල් පස්පවම කරන මිනිස්සුන්ට නම් පිළිදෙන්නේ. දැන් උඩින් බලද්දී අපිට ලොකු ප්‍රශ්නයක්. ඇයි බුදුරජාණන් සත්‍යර ගුණේ තියෙන මිනිස්සුන්ට පිළිද නොවේ? ඇයි මෙච්චර කවුනාර මිනිස්සුන්ට මෙච්චර මහන්සි වෙලා එල්ටි ප්‍රාතිහාර පාලා ඒ අයව দমনය කරලා සෑහෙන විහෙතකින් ඇයි අයට පිළිදෙන්නේ? අර ඉතාම පහසුවෙන් ධර්මයේ කියලා දෙන්න පුළුවන් අය ඇයි පිළිත නොවුනේ? ඔන්න ඔය ප්‍රශ්නයන් වාදෙ විසඳෙනවා. ඒ නිසා අපේ පින්වත්නි කවදාවත් මේ හීනාදී මුක්තික අදහස් ඇති පුද්ගලයෙක් එක්ක වැඩි එකතු වෙන්න යන්න එපා. පුළුවන් තරම් ප්‍රණීත අධිමුක්තියක් වෙන මිනිස්සුත් එක්ක එකතු වෙන්න බලන්න. එයාලගේ సంతානය තුළ මොන සීල අධිමුක්තියක් තිබ්බයි. එයාලා උඩින් හරි කවන්නේ ප්‍රණීත අධිමුක්තිය අදහසකින් නම් කටයුතු කරන්නේ එවැනි අයත් එක්ක එකසුයි. මොකද ඒ තුලින් අපේ සංඛාර ඇතුලේ තියෙන ප්‍රණීත අධිමුක්තිය ටික ටික ටික ටික පෝෂණය වෙනවා. ඒක හැම වෙලාවෙම හොඳ පැත්තට ඉඳලා යහපත් පැත්තට ඉඳලා ගුණේ පැත්තට ඉඳලා භාවනා කරන පැත්තට ඉඳලා සිල් ගන්න පැත්තට හිතන්න, දන් දෙන පැත්තට හිතන්න, පන්සලට එන්න ඕනේ කියලා හිතන්න. සිල් ගන්න ඕනේ කියලා හිතන්න, භාවනා කරන්න ඕනේ කියලා හිතන්න, බණ අහන්න ඕනේ කියලා හිතන්න. ගුණ පුරන්න ඕනේ කියලා හිතන්න. බුද්ධ වන්දනා කරන්න ඕනේ කියලා හිතන්න. හිතෙන් නැත්තම් හිතන්න. හිතලා හිතලා හිතලා පුරුදු කරගන්න. එතකොට දවසක මෙහෙම හිතගෙන හිතලා හිතලා පුරුදු කරනකොට ටික ටික ටික ටික පෙරිලා අර අනුශය වශයෙන් සංකාණය ඇතුළත මේක තියාගන්න. එහෙම තමයි ප්‍රණීතාදී මුක්තිය ඇති කරගන්නවා. මුලින් මේක පුරුදු කරගෙන පුරුදු කරගෙන යන්න ඕනේ. පුරුදු කරගෙන යනකොට ටික ටික අර අපේ සංකාණයේ වැඩි හරියක් ඔය ආශය කියලා කියන්නේ බොහෝ කාලයක් ඇසුරු කරපු දෙය කියන එකයි. හල්වෙච්ච එහෙම ආශය කියලා කියන්නේ ආශය කියන්නේ බොහෝ කාලයක් ඇසුරු කරපු දෙයක්. අන්න ඒ වගේ මේ సంతානයේ ප්‍රතිසරිමුක්තියම බොහෝ කාලයක් පවත්වන්න පුරුදු වුණොත් ටික ටික අපේ సంతානය අර කාලයක් වහදාලා තිබු ගෝතනේ වහගන්න තියෙනවා වගේ කාලයක් සෙන්දාලා තිබු ගෝතනේ කොච්චර හේතුවත් ඒ සෙන්සෝන එනවා වගේ මේ సంతානයේ බොහෝ කාලයක් හොඳ අදහස් පුරුදු පුහුණු කළොත් මේ సంతානය සුවඳ ගන්න సంతානයක්. ඒ කියන්නේ ප්‍රණීත අධිමුඛයේ යුතු సంతානයක් වෙනවා. පස්සේ මොන මොන නරක අදහස්තාවන් මේ సంతානයේ අර කාලයක් හොඳ දේවල් පැවතිලා ඇති වෙච්ච සුවඳ නැති වෙන්නේ ඒ සුවඳ ලෞතුරා පුතුණුගේ දස බල ඥාණයට දැනෙනවා. ඔබ සතර අපායක කිවිදල් අතර හිටියද? ඔබ කියන අවීච මහා නරකයේ කිවිදල් අතර හිටියද? මොන සම්බලද හිටියද? බුදුරජාණන් වහන්සේගේ මේ දස බල ඥාණයට මුළු විශ්ව ලෝක ධාතුවම සියල්ල දන්න මේ ඥාණයට ඔබේ ඒ අභිමුක්ති සුවඳ, සංඛාන සුවඳ මහසින් දැනෙන. ඒ සබාසේ ඔබ මේ වෙලාවේ ඔබත් මාත් ඉන්නේ නිවි මරමරද කියන එක බුදුරජාණන් වහන්සේ අදාළ නැහැ. ඔබත් මාත් ඉන්නේ සතර අපායද කියන එක අදාළ නැහැ. ඔබත් මාත් මස් වැද්දද කියන එක උන්වහන්සේ අදාළ නැහැ. ඔබත් මාත් හීන කුලයකද ඉන්නේ කියන එක අදාළ නැහැ. කොහොසත් කුලයකද ඉන්නේ කියන එක අදාළ නැහැ උන්වහන්සේ. උන්වහන්සේට අදාළ වෙන්නේ අපේ සංතාව තුළ තියෙන අන්තර සුවඳ විතරයි. නාන ධර්මයේ සුවඳ කලල් තියෙන බෝතලේ අර දැන් තියෙන ගඳ වතුර ටික අහක් කරපු ගාම මේ සංතාරේ පවිත්‍ර බව උදේ මාස වෙනවා. එහෙම නිසා පුංචි කමඨහනදී පුංචි අනුශාසනාවකින් උන්වහන්සේට පුළුවන් අපේ මේ සංතාන සදාකාලික සුවඳ. ඒ නිසා අපි හැමෝම ප්‍රණීත අධිමුක්තිය යුතු යෝගාවචරය පිළිසක් වෙමු. තමයි භාවනාවට මේ අධ්‍යාශයේ අධිමුක්තිය කියන වටිනාකම. ආරම්භනාත ලෝතුරා බුදු වෙලා ප්‍රඥා බල ධර්මදේශනා කරන්න ආරාධනා කළාට පස්සේ බුදුනුවණින් ලෝකය බැලුවා කියලා. ඒ බලනකොට උන්වහන්සේ ලෝකය දැකපු දෙයක් අහලා තියෙනවා. ඒකේ තියෙන මේ කතා සමහර සත්‍යෝ හේනා හේන අධිමුක්තිය සමහර සත්‍යෝ ප්‍රලීන අධිමුක්තිය. සමහර අය කෙලෙස් අධිකයි සමහර අය කෙලෙස් අඩුයි. ඒ වගේම සමහර අයගේ సంతාන තුළ හොඳට ධර්මය අවබෝධ කරගන්න නුවණ අදහස තියෙනවා සමහර අයගේ సంతාන වල එහෙම නැහැ. ඒ විදිහට මේ ලෝකේ දැක්කේ බලන්නක කියලා ඒ නිසා මෙන්න මේ අදිමුක්තිය බුදුරජාණන් වහන්සේ දැක්කට පස්සේ තමයි දැක්කේ සංසාර තුළ මේ ප්‍රණීත අදිමුක්තිය විනිස්සුත් මේ ලෝකේ ඉන්නවා. පවෙන් බරිත වෙලා මිත්‍යා අදහස් අරගෙන නානාවිද එලවක් නැහැ, පරලවක් නැහැ කියලා අතේ පස් ගහලා ජීවරණ මේ මිනිස්සු අතර මේ ප්‍රණීත අදිමුක්තිය කියන මිනිස්සු ඉන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දැක්කා. ආලෙන්නේ සමහර විද්‍යා සම්දම විද්‍යාව ගත්තු බ්‍රාහ්මණයන් හොයාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේ පිට උනා. දැන් බලන්නකෝ උන්වහන්සේ ඉස්සරෝම අර රහත් කරන්නට වැඩපු පූර්ණ කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප කියලා දුන්නා ජටිලයන්ගේ පූර්ණ කාශ්‍යප දමණය කරන්න 4000 ගාණක් ප්‍රතිහාරය පැවැත්තුවා. මොනවාදලා කියන්නේ හා මට වඩා එළදි තියෙනවා හැබැයි මම වාගේ අහස් නැහැ කියලා. බලන්න කතාව කියන බුදුරජාණන් වහන්සේ කීක එළදි පානවානේ එක එක අවස්ථාව. ඒ පාන පාන එළදිය බලලා මෙයා හිතන්නේ මට වඩා එළදි තියෙනවා හැබැයි මම වාගේ අහස් නැහැ කියලා. ආරණස්තරක එළදි පානවා. ඒ පානවත් එයා පිළිගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේට එළදි තියෙනවා හැබැයි මම වාගේ අහස් නැහැ කියලා තමයි හැම වෙලාවෙම හිතුවේ. බලන්න මේ දෘෂ්ටි මොනතරම් බලවත්ද කියන්නේ. මේ ශාසනය රහත් වෙලා මේ ශාසනය අදටත් මේ නම කියවෙන තරම් කිංකින් උතුමෙන් මේ පුරාණ දැනේ දැනුත් මම මේ නම් කියනවා. දැනුත් මේ නම් කියනවා. පිළිපිටේ නම් සදාන් වුණා. සියලු මහරහතන් වහන්සේලාගේ මුලින් මේ නම් සත්‍යයලා වුණා. ත්‍රිපිටක සත්‍යයන කියන්නේ නම් සත්‍යයනවා. ත්‍රිපිටකයේ නමක් ඇතුළත් වෙන්න කොච්චර දෙයක් තියෙනවද? හැම ධර්ම සංගායනාවක මේ නම කියනවා. එතකොට එච්චර පිටිබ්බු උතුමන් එච්චර බලවත් දෘෂ්ටියකින් හිටියේ. අපි දැන් එකපාරක් දෙපාරක් 1000ක් 2000ක් 3000ක් 4000ක් කරලා එකයිද. ඒ බුදුරජාණන් වහන්සේ මට මතක හැටියට 4100 ආරාධකවලු ප්‍රතිහාර බෑවා. ඒත් පිළිගන්නේ නැහැ. අසාරයේදී දැඩිව කිව්වා ඒකටත් ටික ටික හිත මොනොත් වෙලා තිබ්බේ. ඊට පස්සේ අවසාන තැනදී දැඩිව කිව්වා නොබ රහත්යා නොබ රහත් ප්‍රතිපදාවකට ඇවිල්ලා නැහැ කියලා. අන්ති වෙලාවේ තමයි එයාගේ මාන්නේ කැඩුනේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ ගින් අපිට සැනසෙල්ල ලබන්න අපි මේක පුරුදු කරගන්නවා. අවසානයේදී මේ පත්‍රිකාවේ සඳහන් කරලා තියෙනවා අතීත හෝ අනාගත හෝ වර්තමාන හෝ යම් සෝවහන් සකදාගාමි අනාගාමි අරිහත් පසේබුදු සම්මා සම්බුදුවරයෝ ඌවාහු නම් ඒ සියල්ලම මේ ප්‍රණීත අධ්‍යාශයෙන් හා ප්‍රණීත අභිමුක්තියෙන් තම තමන් විසින් පැමිණිය යුතු විශේෂයට පැමිණියාහුය එබැවින් සියලු යෝගාවචරයෝ ප්‍රණීත අධ්‍යාශයෙන් හා ප්‍රණීත අභිමුක්තියෙන් සම්පන්න විය යුතුයි ඉතින් මොන ඔය කියලා දෙකෙන් සම්පන්න නොවි මොන තරම් සමතේ පස්සනා භාවනා වැඩුවත් අපිට සසරෙන් ගැලවෙන්න බෑ. නිසා අපි දන්නේ අපේ සංසාරයේ තියෙන ප්‍රණීත අනුමුක්තියද හේතු මුක්තියද කියලා. එතනම මේ ලෝකේ දිහා බලපුවා අපේ පින්වතුන් දිහා බලපුවා මට හොයාගන්න බෑ කියලා මම කිව්වා. ඒත් අපිට පේන විදිහට නම් අපි හැමෝගෙම සංසාර තුළ ලොකු ප්‍රණීත අනුමුක්තියක් තියෙනවා. ඒ නිසානේ අපට ගුණ සුවඳ දැනෙන්නේ. ධර්මයේ සුවඳ දැනෙන්නේ නැද්ද ඔයාලට? ධර්මයේ මිහිරියාව දැනෙන්නේ නැද්ද? අර කන කෑමක රස දැනෙනවා වගේ ධර්ම රස දැනෙන්නේ නැද්ද? ධර්මයේ රසෙ ධර්මහත්තුල දැන් මෙතෙන් ඇවිල්ලා ඉන්නකොට ඔය ඉතල ඇවිල්ලා පන්සලේ වත පිළිවෙත කරනකොට ඔය ගෝමල් ගෝමන්තෝ වාම දිනකොට මේ කුමල් හදනකොට වා කරනකොට මොනවා හරි රසයක් දැනෙන්නේ නැහැ. රසයක් ඔය දිවට දැනෙනවා වගේ මේ රසේ දැනෙන්නේ නැහැ නිකන් මේ කුටි පිටින් කපන්න පුළුවන් රසයක් දැනෙන්නේ නැහැ. දැනෙන්න ඕනේ. කල්පනා කරලා බලන්න ඒක දැනෙන්න සංසන්දනය කරලා බලන්න. ඔයාලා යන්නම විනෝද ගමනක් පාටියක් දානකොට මේ පාටිය දානකොට මැච් එකක් බලන්න යනකොට පාටියක් දානකොට මේ දේවල් කරනකොට සිතට ඇදෙන සතුටක් තියෙනවා මොනවා හරි කියන තෘප්තියක් තියෙනවානේ. ඒ තෘප්තියයි පංසකට ඒව තුල පංසක තුල කටයුතු කරනකොට ඔයාට ලැබෙන ඒ ඒ ප්‍රීතිය ටික සංසන්දනය කරලා බලන්න. මොනවගේද කියන්නේ? ඒක භාවනාවක් වශයෙන් මනසල්ලා බලන්න ඉඳලා කියලා. කල්පනා කරලා බලන්න සංසන්දනය කරලා. වලට දැනෙනවා නම් අපි මහත්යක් කුට්ටි කපන්න පුළුවන් ප්‍රීතියක්. මගේ කුට්ටි කපන්න පුළුවන් රසයක් දැනෙනවා නම් මේක ඇතුලේ. ඊළඟට මේ ධර්මයේ සුවඳ දැනෙනවා. ධර්මයේ සුවඳ දැනෙන්නේ මොකද? මොනතරම් දේවල් තිබ්බත් මේ බණපදයක් ඇහෙනකොට ඒ පැත්තට මේ නහය යනවා. නහය කියලා බණපද නහයට නෙවෙයි දැනෙන්නේ කනට දැනෙන්නේ. ඒ බණපදවල සුවඳ කනට දැනෙන්නේ. කනටයි හිතටයි දැනෙන්නේ. එතකොට මෙහෙට නෙවෙයි කන් මේ පැත්තට හැරෙන්නේ. මේ ඒ ධර්මයේ සුවඳ දැනෙන්නේ. මේ පැත්තට යනවා. මල්ලේකුණත් එහෙමනේ. කෑමක සුවඳක් වුණොත් ඒ ඊවානුව යනවා. ඒ වගේ ධර්මයේ සුවඳ දැනුනොත් කොහේ හිටියත් ධර්මයේ සුවඳ හොයාගෙන එනවා. අර මම හිතනවා ඇති කියලා. නැතිනේ. නැතිනේ මලන් අපේ පින්තුන් අද වටිනා කරුණු කාරණා රාශියක් ඔබේ ජීවිතයට එකතු කරගත්තා. ඒවා කියලා දුන්නේ මේ දේවල් අපේ ජීවිතයට අනුපාඩ සකස් කරගෙන තියෙන හොඳ ಗುಣ අපි ගාව තියෙන ගොඩ ගුණ තියෙනවා. අනුපාඩ වලට වඩා ගුණ වැඩි වෙනවා ජීවිතවල. ඒ ගුණ තව තවත් ආලෝකමත් කරගෙන තියෙන පුංචි පුංචි අනුපාඩු හදාගෙන සර්ව සම්පූර්ණ නිවන් ගමනක නිවන් ප්‍රතිපදාවක යන සත්පුරුෂයෙක් බවට ඔබපත් වෙන්න ඕනේ නේද? එනිසා ඔබ හැමෝගෙම సంతාන දොආපු කිරිකර වාගේ එහෙමයි අපට වෙන්නේ. ඒ දොආපු කිරිකර වාගේ නිතර ගුණ වැඩෙන ඔය సంతාන ඔය ජීවිත පුංචි පුංචි ගොබ බින්දු වට ගන්න නැතුව ඒ సంతාන පිරිසිදු කරගන්න, පවිත්‍ර කරගන්න, තව තවත් ආලෝකමත් කරගන්න උත්සාහවත් වෙන්න. වැරදි කරන මිනිස්සු පාපයෙන් පරිත වෙච්ච මිනිස්සු කුංචි කුංචි වැරදි කළාට කියන්නේ ඔයාලා කරන වැරදි ඔයාලා කරන අනුභවවල ඒ මිනිස්සු ගාව තිබ්බට පේන්නේ නැහැ. පේන්නේ නැත්තේ කළු පිච්චයක ඩොට් එකක් තිබ්බට පේන්නේ නැති නිසා. තේරුණාද? අපේ ඔයාලගේ කුංචි කුංචි අනුභවඩු සමහර මේ බණ අහනකොට ඔයාලට තේරෙනවා නම් ඔයාලගේ කුංචි කුංචි අනුභවඩුවක් ඒ අනුභවඩුව අපේ පින්වත්නි තේරෙන්නේ ඔයාලගේ සංසාර සුදු පිච්චයක් නේද? මතක තියාගන්න සුදු පිච්චයක් ඉන්නවා. එතකොට තේරෙනවා නිකන් සුදු එකක් තුළ ගුණයක් තුළ පුංචි දෝෂයක් තියෙනවා වගේ කැපිලා පේනවා. ඒ නිසා ඔයාලගේ సంతානයේ බල කියනකොට පුංචි අඩුපාඩුවක් දකිනවා නම් මතක තියාගන්න. ඒ දකින්නේම මහා ගුණකමක් තියෙන ඉඳලා. බලලා උඹෝ ගුණකමක් තියෙන. ඒ නිසා හැමෝම ඒ තියෙන ගුණසඳ තව තවත් බලවත් කරගන්න ආලෝකමත් කරගන්න සංකාර පරිත්තර කරගන්න මේ ලැබුණු මිනිසා ජීවිතයක් මේ ලැබුණු වාසනාවක් මම මුලින් කියපු ලැබුණු වාසනාවක් ඒකත් උපරිම ප්‍රයෝජන අරගෙන කොහොම හරි මේ භයානක දුක් ඇති සංසාර සාගරයෙන් ඉතර වෙලා අමා මහ නිර්වාණ ධාතු සුවසේ අවබෝධ කරගන්නට ශක්තිය බලය වාසනාව උදාපත් වේවා කියලා මම සිතෙන්ම ආශිර්වාද කරනවා. ඒ වගේම අද දවසේ අපි මේ සිදු කරගත්තු මහා භව සම්පන්න කුසල ධර්මය අනුභවයෙන් අපේ මේ සත්පුරුෂ බවවල පියවර දෝ දරුවෝ කවුරුවල ඔබ අපි හැම දෙනාටම නිරුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදාපත් වේවා හැමෝටම කායික මානසික සැනසීම සැනසේවා හැම දිනාටම මේ සම්මා සම්බුද්ධ ශාසනය පිළිපදගෙන සවනවත් දාන ආදී පින්කම් සිදු කරගෙන හොඳ අදහස් සුදහස් ඇතුව පාරමී ගුණ දහම් පුරාගෙන බණ භාවනා කරගෙන සුවසේම සුඛ ප්‍රතිපදාවකින්ම අමාමහ නිර්වාණ ධාතුව දක්වා යාගන්නට ශක්තිය බලය වාසනාව උදාපත් වේවා ඒ නිවන් ගමනටම අත්වලක් වන්නට ආයුවන් සැප බල ප්‍රඥාවන්ගේ ගුණ නුවණින් ධනදානියේ යසීසුරින් සැප සම්පතෙන් කඩන කියන රැකී ආශාවලින් හැමදේම සාර්ථකත්වයට පත් වේවා කියලා අපි මෙසිතෙන්ම ආශිර්වාද කරනවා එවැගේම අපේ අතිපෝජනීය විරහවත්තේ පඤ්ඤාචේ ලොකු ස්වාමීන් වහන්සේටත් අපේ වට්ටල ගිරිය ස්වාමීන් වහන්සේටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා අපේ උත්තම කල්යාණ මිත්‍ර උතුමෝ සාන්තමම නිවන් පුරවඩින්නට මේ පින් උපකාර කරගනිත්වා කියලා පින් දෙමු එවැගේම අපේ දායක සභාවේ අපේ සුනිල් චන්ද්‍ර කුමාර අපේ මහත්මයා ප්‍රධාන කරගෙන අපේ මේ සත්පුරුෂ මහත්තුරු අපේ මේ මව්වරු එවැගේම දරුවෝ මේ ඔබ අපි හැමෝටම මේ උතුම් කුසලේ කාර්යයේ මහත්ඵල වේවා. අද මේ උතුම් බණ ටික අහන්නට අපිට නම් අය මේ මුදා උපකාර කළ හැම දිනාටම මේ බණ ටික අහන්න සිරසුව තියෙන නිසා අපිට පුළුවන් වුණේ ආරාම පූජාවෙන් අපිට දායකත්වයේ දෙන ස්වාමීන් වහන්සේලාට අද දවල් දාන ටික පූජා කරපු හින්දා උන්වහන්සේලාට සිව්පස්සේ උපස්ථාන කරපු හින්දා අද මේ බණ ටික අහන්න පුළුවන් වුණේ උන්වහන්සේලාට දෙන දුක් හැදෙන්නේ නැතුව නිදුක් නිරෝගීව මේ තේතාදී උපස්ථාන සංස්කාර කරලා තියාගෙන ඉන්න නිසා මේ වර ටික ආන්න පුළුවන් උනේ. ඒ නිසා මේ සිව්පසයෙන්ම උපස්ථාන කරන හැමෝම මේ පින්කමට සහසම්බන්ධයි. මේ පන්සලට ගෑවුණු ගෑවුණු අය මේ පින් පෙරහැරට සම්බන්ධ වුණු සම්බන්ධ වුණු අය හැමෝම මේ සිදුවෙන හැම දිනකම කොටස්කාරයෝ. ඉතින් මේ හැමෝගෙම උපකාර නැතුව මේ පින් පෙරහැර අපට පවත්වන්න බෑ. ඒ නිසා මේ හැමෝටම මේ පින් අයිති වේවා. මේ හැමෝටම මේ පින් පෙරහැරේ පා කාලයේ පෙරහැරේ නිවනටම යාගත ලැබේවා කියලා ප්‍රාර්ථනාවත් අභිෂිංචන පවත්වනවා. ඒ වගේම අහස පුරාගෙන ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයටත් ලෝකසි ජනතාවට අපනමින් මිය පරලව ගියපෝ අපේ ඥාතියින්ටත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. මේ හැමෝටම සැනසෙච්ච නිවෙන්න ලැබේවා කියලා අපි ආරාධනා කරමු. ඒ වගේම අපේ මේ ශාසන පෙරහැර මේ ශාසන වැඩ පිළිවෙල මේ දේශයේ බොහෝ කාලයක් ඉරාකෝලව නිර්පද්‍රිතව හැමෝගෙම සිස්සතක් සරසාලමින් ඔබේ විතරක් නෙමෙයි මතු අනාගතයේ මේ දේශයක රැකිරක්ෂා කටයුතු වලට එන අපේ සියලු බෞද්ධයන්ගේ සංඛාල නිවාස සරසාලමින් බොහෝ කාලයක් බොහෝ දුරක් මේ පාරමී පින් ගංගාව මේ දහම් රට ගලා යත්වා කියලා අපි ආශිර්වාද කරනවා හොඳයි අපේ පින්වත් සත්පුරුෂ හැමෝටම මෛත්‍රියෙන් කරුණාවෙන් යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. සබ්බේ සියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛේ දීඝායකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු තේ අභිවාදන සීලස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම් සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ජතු සුඛාරෝ